සහ දෙසිය විසි අට අපි හැම සාදරයෙන් පිළිගන්න ම කාලිග මම තෙල්ලෙන කොහමද තාම කොරනාලින් හැමෝ ජීවත්වෙන්නේ <laughs> දැන්ගේගෙනියන් අර එනකොට ට අඩුවගෙන වගේන ඒරට මෙහනම් මචන් දැන් ගොඩක් වැඩි මොකද මේ රාමියකේ කට්ටි ගොඩක් ඉන්ෆෙක්ටලා හින්ද ගොඩක් කර කවුන්් එක උඩට යනවා අපරාධයකට ප්ලෑනිින් අවලක් ඔය තිබිලති ඕ ඒ ගැන මහිතන්න ඒගොල්ල පොඩක් ලයිට්ලි අරගෙනගේ කියලා මටන හිතල තියෙන ගැන ගොල්ල කොරන්ටයින් වෙන එක ගැනේ අරම හයිජීනික් පැත්ත මේ අශ්නයකගේ හරියට මොකක්දුනේ කියලා අපි දන්නෙත් නෑන මේ අපිට අද ප්‍රශ්නනම් ගොඩත් තියෙන බලව කරන්න පුළුවන් යමුණද ඕ ඒකතම මේ ප්‍රශ්නද ගොඩක් දැ මේ දසර ප්‍රශ්නාවට ගොඩක් යමුවෙන්නේ මේ අපේ ටවිට එකෙන් මොකද ෆස්බුක් එහෙම දැ වැඩිය මන්න තිනම ෆස්බුක් ෙද ප්‍රශ්නනාදක හන්නෙත්න එක හැබැ වැරත් දක්ක අහන්න ඕනේ ආන්න <laughs> තින්න ගත්වැරදින මේ හරි අවනි දවසි නම් මේ ෆෙස්බුක් එදාන්න දැනට මේ ටවිටගෙන් තර අපි අහන්න මොකද ටවිටක ලෙසින්ද ෆෙස්බුක් මයි ෆෝන එක පැන තින කම්පියුටරක් දැන් ඔන් කල ෆෙස්බුක් කන කියන එක එන අඩුවෙන් වෙට අපි ඊළඟ සතිනංක්කත් ට්‍රයිකත් uh, දෙන්න මේ මේකටත් දා එහෙම නැත්නම් ඉතින් අර කලින් සතියේ එපිසෝඩ් එකේ කමෙන්ට් එකක් ඉදතර දැම්මත් අපිට පේනවා ඉතින්. ආව් ඒක හොඳ අයිඩියා එකක්. ඒ කියන්නේ අපේ ටෙක් කතා එපිසෝඩ් එකේ කමෙන්ට් එකක් ඉදතර දැම්ම නම් අපිට ඇත්තට මේක හොඳයි නේද තිල්ලා. ඔව් තිල්ලා කියව කතාව හරි. ඔව් ඒක කරන්න ලේසි. අලුතෙන් පෝස්ට් එකක් දාන්න ඕනේ. ඔව් අලුතෙන් පෝස්ට් එකක් දාන්න ඕනේ. ඒකට හරි. ඕකේ. ඒකත් පුළුවන්. ඒ කියන්නේ කැමති එකක් කරන්න එක්කෝ අපිට මේ ට්විටර් එකේ මේ අපි හැම සතියෙම වගේ එකක් දානවා මේ මේ සතියේ එපිසෝඩ් එකට දාන්න කියලා ඒක රිප්ලයි එකක් දාන්න. එතකොට අපිට ඒ රිප්ලයි එක බලන්න ලේසි හින්දා ඊළඟට මේ අපි Facebook එකේ එපිසෝඩ් එකේ දාමු එකක්. ඊට පස්සේ මොනවද තව දානවා කියේ මේ අප තමට කාට ප්‍රශ්නයක් ආය අහන්න ඕන නම් ගිය පහුගිය එපිසෝඩ් එකේ කමෙන්ට් එකක් විදියට ටෙකත සයිට් එකේ දැම්මනම් ඒත් ගැටලුවක් නැහැ. මේව දැන් මේ දැසල මේ හැමතැනම මෙහෙමනේ දැන් අර ලංකාවේ වෙලා තියෙන්නේ මොන හරි දෙයක් අහම හරියට කන්ටෙක්ස්ට් එකක් නැතුව කෑ ගහනවනේ කන්ටෙක්ස්ට් එකක් නැතුව කෑ ගහනවා කියන්නේ ඔය Facebook එකේ එහෙම මෙන් චුට්ටක් දන්න කෙනෙක් වගේ දෙයක් දැක්කට පස්සේ ලොකු හැල්ලක් පෝස්ට් එකක් ලියනවා ලියලා දානවා මේවයි අරකයි මේකයි කියලා ඔය වගේ දැම්මම පස්සේ මිනිස්සුත් ඕක දැකලා හිතන්නේ බලන්න නැතුව ෂෙයා කරලා අන්තිමට හැමෝම හිතනවා මේක මෙහෙම ප්‍රශ්නයක් කියලා. දැන්ට මේ සමහරලාට කට්ටිය අර ලැට හෙඩින් එහෙම හදාගෙනත් දානවානේ. ඔව් එන්න. <laughs> එන මහන්සියලා ලියන හැබැයි ඒක හරියටම මේ හරියට කන්ටෙක්ස්ට් එකක් නෑ يعني විස්තරයක් සහ ඒක හරි විස්තරයක් නෙමෙයි තියෙන සමහරලාට SM දැන් මේ කතාව එන්නේ අපි OTP ගන්නට මේ OTP දැන් ඔය මේ මැසේජස් එනවනේ තිල්න දැන් SMS මේ එනවා අපි two factor authentication දැන් ඔය SMS එකක් අපිට PIN එකක් එන අවස්ථාවල් ගොඩක් තියෙනවනේ තිල්න ඒක අවස්ථාවක් එන්න පුළුවන් අපි මොකක් හරි සයිට් එක රෙජිස්ටර් වෙනකොට අපේ ෆෝන් නම්බර් එක වැලිඩේට් කරන්න අපිට ෆෝන් නම්බර් එක අපේමද කියලා බලන්න SMS එකක් එනවා මේ කෝඩ් එක දැන් සයිට් එක එන්ටර් කරන්න කියලා. ඒකෙන් කරන්නේ ෆෝන් නම්බර් එක වෙරිෆයි කරන එක. ඒක ඉතින් දැන් Twitter එකේ වුණත් අපි two factor enable කරන්න ගියොත් එහෙම පළවෙනියෙන් ඒගොල්ලෝ කරන්නේ අපිට කෝඩ් එකක් එවලා බලනවා අපේම දේ ෆෝන් නම්බර් එක කියලා. ඒකෙන් කරන්නේ ෆෝන් එකේ අන්‍යතාවය තමන්ගේද කියලා චෙක් කරන. ඊළඟට SMS එනවා අපි Twitter වගේ එකකට two factor authentication කියන්නේ second factor එකක්. ඒ කියන්නේ දැන් අපේ password එකයි username එකටයි අමතරව දැන් ඕක කාට හරි හොරා ගන්න පුළුවන් ඉතින් username password කියන එක. ඒ කියන්නේ මොකක් හරි තමන්ගේ වැරදීමකින් නැත්නම් අර හැමෝගෙම තියෙන ප්‍රශ්නයක් තමයි හැම site එකකම පාවිච්චි කරන එකම username password එකනේ. එතකොට වෙන්නේ දැන් අපි ඔය කියන එක site එකක් hack වුණොත් එහෙම මේ ඒ පාස්වර්ඩ් එක ලීක් වුණොත් ඊළඟට තමන්ගේ අනිත් ඒවත් මේ ඕන ගෙරට එතකොට හැක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි හැමතිස්සෙම ඉස්සර වෙන රෙකමෙන්ඩ් කරනවා මේ පාස්වර්ඩ් සයිට් එකෙන් සයිට් එකට වෙන ඒවා දාන්න කියලා. එතකොට ඉතින් කට්ටියට එන ප්‍රශ්නේ තමයි එහෙම පාස්වර්ඩ් කොහොමද මතක තියාගෙන ඉන්නේ කියලා. ඒකට හේතුවකට උත්තරයක් විදිහට තමයි පාස්වර්ඩ් මැනේජර් එකක් පාවිච්චි කරන්න කියන්නේ. පාසල් මැනජස් තින වන් පාස් කියලා තියෙනවා එහෙම නැත්නම් ලාස් පාස් කියලා තිනවා වගේ පාසල් මැනජස් ගොඩක් තිනේ වගේ එකක් පාවිච්චි කරා නම් අපි මතක තියාගෙන ඉන්න ඕනේ එක පාස්වර්ඩ් එකයි ඉතුරු පාස්වර්ඩ් ටික අර සයිට් එකෙන් මේ ඒ කියන්නේ අර ඇප්ලිකේෂන් එකෙන් මතක තියාගෙන ෆුල් කරනවා ඔය දෙකත් අමතර තවත් ඇඩිෂනල් සිකරට එකක් ඕන අපි කරන්නේ 2 ෆැක්ට කියලක පාච සෙකන් ෆැක්ට එතකොට වෙන්නේ අපේ පාස ඩියසනේමල්ට අමතරව අපිට ගෙන වෙබ්සයිට් එක මාකරි කෝඩ් එකක් එන්ට කරන්න එක ඒ කෝඩ් එක එන ක්‍රම කීපයක් තින එකක් තමයි අපිට SMS එකක් විදිහට ඒ කෝඩ් එක එන්න පුළුවන් එහෙම නැත්තං අපිට ඇප් එකක් එකන Google ඔතැන්ටිගේට හරි ඕති හරි මොගක් හරි ඇප් එකක් හරහා මේ කෝඩ් ජනරේෂණයක් වෙන්නත් පුළුවන් ෆේස්බුක් කල්ලන් තියෙන ඒගොල්ලන්ගේ ඇප් එකෙන්ම මේ කෝඩ් එකක් ජෙනරේට් කරන්නත් පුළුවන් ඒ කියන්නේ ඩෙස්ක්ටොප් එක ලොග් වෙනකොට ෆෝන් එකේ තියෙන මේ ෆේස්බුක් ඇප්ලිකේෂන් uh, එකෙන් කෝඩ් එකක් ජෙනරේට් කරන්නත් පුළුවන් එතකොට මේ සමහර ඒවා තියෙනවා කෝඩ් එකක් නැතුවමත් අර නිකන් yes දනවද කියලා තහන තියෙනවා සමහර ඒවා. ඔව් දැන් මේ අපි iPhone එහෙම පාවිච්චි කරනවා නම් ගොඩක් වෙලා iPhone වල දාපු විශේෂයෙන් තියෙන Apple වලට log වෙනකොට වෙන device එකකින් log වෙනවා නම් අනිත් device එකට message එකක් එනවා මේ ඔයාමද කියලා අහලා. එතකොට yes කියලා කිව්වොත් ඒ login එක approve වෙනවා. ඉතින් ඔය අතරේ තියෙන ඔය දැන් කට්ටිය දැන් පටලවගෙන රයි සමහරලාට දැන් ඔය SMS එන ක්‍රම තියෙනවනේ SMS එක එනකොට එක්ක නමකින් එන්නේ එක්ක Facebook කියලා එන්නේ. එහෙම නැත්නම් මාකරේ නම්බර් එකකින් ඉන්න රකු ඉලක්කම් තුනක හතරක නම්බර් එකකින්. එහෙම නැත්නම් එහෙම නෙන්නේ. එතකොට SMS එක අපි දන්නවා දා මේ කාවේ HSBC එකෙන් මේ කාවේ මේ Facebook එකෙන් මේ කාවෙන් Twitter එකෙන් කියලා. ඌට අමතරව තිල්න එනවා මේ ඔයාගේ SMS numbers වලින්. ඒ කියන්නේ normal phone number වලින්. ඔව් uh, oh, ඒක ඒක සමහරලාට OTP එකක් නෙමෙයි ගොඩක් වෙලාට ඒ කියන්නේ Facebook Twitter ලොක් වෙනකොට නෙමෙයි ඔක ඇත්තටම එන්නේ මොකක් හරි ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරලා හරි වෙබ්සයිට් එකක හරි අර ෆෝන් වෙරිෆිකේෂන් එකට ගොඩක් වෙලාට කියන්නේ දැන් මම මේක කතා කරගම හැමෝම කියන්නේ Twitter එකට ආවා Facebook එකට ආවා කියලා. මොකද නමුත් මම දැන් ටෙක් කතා මේ WhatsApp group එකේ හැවුවා Facebook log වෙනකොට OTP එකක් කාට හරි ඇවිල්ලා තියෙනවද ඩයලොග් නම්බර එකකින් Facebook කියලා එන්න හදෝ කියලා. කාටවත් ඇහිල්ලා නැහැ. නමුත් හැමෝම කියන්නේ මරයට ආව මෙයාට ආව මෙයාගේ ගාව කියලා. <laughs> එතනින්. හැබැයි ඒ කියන්නේ අර අලුතෙන් account එකක් හදන අවස්ථාවේ තමයි ගොඩක් වෙලාට ඇවිල්ලා තියෙන්නේ. ආ නැහැ මං හිතන් තිල්ලා එක්කෝ අර Facebook application උත් install කරගන්න ඕනේ කට්ටිය. third party application ඕවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකක් හරි මොබයිල් ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරනකොට වෙන්නත් පුළුවන්. හරි අපි ඔක්කොම පැත්තකින් තියමුකෝ. මේක වෙන්නේ කොහොමද කියලා බලන්න. දැන් උදාහරණයක් ගත්තොත් SMS එකක් එනනම් අපි දැන් Facebook එකම කියලා ගමුකෝ. Facebook එකට අපේ ලංකාවේ ෆෝන් එකට SMS එකක් එවන්න නම් SMS ගේට්ටුව එකක් කරා තමයි එවන්න ඕනේ. ওই ගේට් වල නම සාමාන්‍යයෙන් එන්න ඕනේ ෆෝන් නම්බර් එකක් නේ තිලිනේ. ඔයිට අමතරව ලෝකය පිළිබඳ සම්මතයක් තියෙනවා මේ මාස් කියලා. මාස්ක් එකක් කියලා කියන්නේ නමකින් එන. ඒතර නම්බර ගන්නෑ නමක් කියන්නේ. මොකද ඇත්තම කිව්වොත් Facebook එකේ මේ මේ SMS එකක data format එක ගත්තොත් එහෙම from එකට නම්බර එකක් එන්න ඕනි කියලා කොහෙවත්වත් සඳහනක් නැහැ. <laughs> ඒකට කැමති නමක් දාලා එවන්න පුළුවන් කැමති දෙයක් දාලා එන්නත් පුළුවන්. එතකොට දැන් ගේට්වේ ප්‍රවයිඩ් කරන එක්කෙනාට පුළුවන් මේ මාස්ක් එකක් කරහා එවන්න දෙය. කියන්නේ ලෙජිටිමේට් කරන. ලෙජිටිමේට් කියලා කියන්නේ Facebook එකේ ඩිරෙක්ට්ලි ඩයලොග් එකත් එක්ක. ඔව් වෙනවා නම් එහෙම නැත්නම් අර පිළිගත් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් කරහා එනකොට මේ පාවිච්චි වෙලා ඒගොල්ලන්ට පුළුවන් එතකොට ඇත්තරම මොකද අපිට බැහැ ෆේස්බුක් කියලා ඇත්තම ගොත් ගේට්ව එකක් ගන්නකොට ගන්න බැහැ මොකද ඒගොල්ල කොට්‍රල් කල කියෙන නෑවා ෆෙස්බුක් නෙමහනි කළමකද අපිට ෆෙස්බුක් නමට ගන්න බැරි හින්ද එතකොට විටාමතර තුන්ගනි පාර්ශවන්න තර්ඩ් පාටි කියල කියන්නේ එස්MS ගේටේ පරයිඩ් කරන තවත් පාර්ය ගැන සර්විස් ප්‍රයිඩ් කෙනෙක්ට අමතරව ඊට එලියෙන් ඉන්න කෙනෙක් එතකොට එයාට සමහල්ලාට තිල්න්න වෙන්න ගේට්වයකෙන් දෙන්න බැරිවෙනවා මේ අරමාස්ක මක දෙගොල සමල්ලට එක් ගේට එකක් පාචි කරන ගේට් එක පාචිනට එක් නම්බර එකකට දෙන්න තිල්ලෙන ඒ ගේට්ව එක එක ෆෝන් නම්බර එකක් රයි එහෙම නැත්තම් දෙනවා මේ මාස්ක් එකක් ඒගොල්ලන්ගේ නම. නමුත් ඒගොල්ලන්ට Facebook කියලා දෙන්නේ නැහැ තිලින. සමහරලාට ඒක සමහරලාට මල්ටිපල් සර්විසස් වලට පාවිච්චි වෙන්නත් පුළුවන් පාවිච්චි වෙන්නත් පුළුවන් ඕ එතකොට ඒගොල්ලොත් අතනමැදි සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් එතකොට ඒගොල්ලන්ට කියන සමහරලාට අපි දමු මේක උනා කියලා ෆේස්බුක් එකට මේගොල්ලොත් එක ඇග්‍රීමන්ට් එකක් එන්න පුළුවන් අපේ OTP යවන්නේවා ඕගොල්ලන්ගේ එක හරහා යවන්න කියලා. මේක කරන්න හේතු තියෙනවා. මොකද ෆේස්බුක් එකට OTP එකක් එකට හැම වාරයක් ගන්න මේගොල්ලන්ට කොස්ට් එකක්. මොකද ඒකවන්න සල්ලි ඇත්තරම යනවනේ මොකද ෆ්‍රී කියල දෙයක් නෑන බෝස්තිංහල විතර අන්ලිමිට් කෙල් දෙන්න තියෙන්නේ මේ මේ ලෝ ගැනි ලිමිට ඒ වගේ මේ හින්දා එතකට කරන්න මේගේ තට පාටි පාච ගොඩක් කලට පෙස්බුක් නෙම සමහර අතරමදී අඩුවට ලංකාට එස්මස් එවන්න ඔගේ ගේටවේ පාවිචිකරයි ගේට්වේ පාවිචි කරන්නගේ එක ප්‍රශ්නයක් එන්න පුලන් ගේට්වේ එකට තියෙන ෆෝන් නම්බර එකක් වෙන්න පුළුවන් ගෙට්වෙක් ගන්නකොට එහෙම නැත්තම් තිලින ඒගොල්ලෝ SIM දාලා පාවිච්චි කරනවා. මොකද SIM ගොඩක් දාලා SMS යවන විදියට ඇප්ලිකේෂන් මොකද ටෙක් කතාවලට කලින් තිබ්බේ අපිට මතකනේ. <laughs> ඒ වගේ SIM modems දාලා පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට ඔය අතර ඕකටාව තවත් කතාවක් තමයි මේ නම්බරේට WhatsApp තියෙනවා. මේකයි කියලා. දැන් වෙලා තියෙන්නේ ලංකාවේ ෆෝන් නම්බර් කොච්චර වැඩි වෙනවද කිව්වොත් තේලෙන මේ රීසයිකල් කරන්නනේ නම් නම්බර් අවුරුද්දක් ඇතුළත විතර රීසයිකල් වෙනවා මේ මට මේ ළඟදි වෙච්ච දෙයක් කියන්න මේ මම දන්න කෙනෙට මැසේජ් එකක් ගැහුවා ඒ කියන්නේ මේ හොඳට දන්න කෙනෙක්ට මේ මගා නම්බර් දෙකක් තිබ්බා WhatsApp එකේ දෙකම තියෙන ඉතින් මට එච්චර ක්ලික් වුණේ නැහැ මං මැසේජ් එකක් යවුවා මොකද WhatsApp එකේ පෙන්නන අපි සේව් කරන් ඉන්න නමනේ නැම්මට පස්සේ හූස් දෙස් කියලමට අයි රිප්ලය එකක් මං හිටසේ මෙහේ මාමනි කිය මොකද මටවර පහුගේ කිය කන්වසේෂනුත් තියෙනවා තිල්න්න මේ මෙහෙමනි කියලා දැම්මට පස්සේ පස්සේ බලනකොට ඒ නම්බර එක යාගෙන මේ දැන් අවුරුද්දක් විතර තිස්සේ අරයගලෝ මං ඊට පස්සේ ආයි අරයට අනිත් බලන තව නම්බර දෙන්න මම ඊට පස්සේ කතා කළා මෙහෙමයි මේ මම ඔබට මැසේජ් එකක් ඕන ආ නෑ මචං මගේ පරණ ටැබ් එකේ තිබ්බ නම්බර එක මේ ඒක දැන් නෑ කියලා <laughs> ඒකයන් නම්බස් මාරු කරන එකත් එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඔව් ඒ කියන්නේ මිනිස්සු නම්බර් මාරු කරන නැඳුම් මාරු කරනවා වගේ. ඒක නිසා ඒකම හිතන්නේ ඊට වඩා බහනකයි මේ අර OTP එකට. හරි. ඔය කතාව තමන් කියලා වෙන කෙනෙක්ට කතා කරන්න පුළුවන්. තමන්ගේ ප්‍රයිවට් ඩීටේල් එකක් දෙන්න පුළුවන් සමහරකට දන්නේ නැතු. ඔව්. ඉතින් ඔය විදියට වෙලා තියෙන තිල්ල ඇත්තටම එතකොට මේ ගේට්වේ ප්‍රොවයිඩර්ට අර වගේ නම්බර් එකක් හයි වෙන්න හම්බ වෙන්න පුළුවන් මේ මේ රීසයිකල් රෙජිස්ටර්ලා හිට ඕ එහෙම නැත්තම් අර සිම් දාලා නම් ඒගොල්ලෝ SMS යන්නේ එකක් හම්බ වෙන්නත් පුළුවන්. හරි. දැන් මෙතන සිකියුරිටි ප්‍රශ්නයක් තියෙනවද? රිස්ක එක ගත්තොත් එහෙම දෙකම එකයි. ඕනේ නම් ප්‍රොවයිඩර්ට SMS එක බලන්නත් පුළුවන් OTP එක. අර සර්විස් එක දෙන කෙනාට බලන්නත් පුළුවන්. හැබැයි OTP එක දැනගත්ත කියලා කිසිම වැඩක් නැහැතිලින. මොකද පාස්වර්ඩ් එකයි යූසර් නේම් එකයි දන්නේ නැත්තම්. ඕ එකන ටෝෆලක්ත කියන්න තින්නේ දෙකම දැනගන්න දෙකම දැනගන්න නති ඒක නිසා කවුරර මේ ගැහෝ අනික තමයි ඕක අර මේ ස්පෙලිං වරද්ද ලෙවනවා දැන් දැන් වෙලා තින්තිල්ල ඕගේ දේවල්ලට පාවිච්චි කර හින්දා මේ ප්‍රවයිඩස්ල පාචිකන SMS ෆයවෝල් කියල එක ඒවගේ ඇත්තරම කටනල් ලයිස් එකක් කරලා බලන මේ ගොල්ල මේ සිම් පාච්චි කරන්නද කියල මේ වගේ වැඩට එක නෝටිපියාට පාච්චි කරන්නාද වෙනවගේ වැඩවලට පාච්චි කරනාද කියලා බලනවා තිලිනා ඒ එහෙම බලලම තිල්නේ හැමුණොත් ඒගොල්ලෝ බ්ලොක් කරනවා. ඒ බ්ලොක් කරන්නේ වචන අනුව. එතකොට මේගොල්ලෝ කරන්නේ තිලින අර වචන මේ <laughs> දැන් අපි හිතමු 1 කියන එකට බිඳුව වෙනුවට 0 දානවා. ඒ වගේ දාලා අර නිකන් මේ අර බයිපාස් කරන්න ඕමනාවට හදලා එවනවා. රයිට්. ඒ වගේ දෙනවා. කොහොම හරි රිස්ක් ෆැක්ටර් එක ගත්තොත් එහෙම SMS කියන එක ඕක කොයි විදිහට ආවත් ඒ කියන්නේ මාස්ක් එකකින් ආවත් නම්බර් එකකින් ආවත් කාගෙන් ආවත් කොහොමද රිස්කි දෙයක් කොහොමද රිස්කි දෙයක් ඒ කියන්නේ මෙහෙමයි නිකම් පාස් ඔව් නිකම් පාස්වර්ඩ් එකයි යූසර් නේම් එකයි පාවිච්චි කරනවට වඩා කොහොමද සිකියුරිටි වැඩි SMS එකකින් හරි OTP එකක් දාගෙන ඉන්නවා නම් right ඒක පිළිගත්ත දෙයක් නමුත් ඊට වඩා එහාට යන්න ඕන නම් හොඳම වැඩේ තමයි ඇප් එකක් පාවිච්චි කරන. ඒ කියන්නේ ඔතෙන්ටිකේට් ඇප් එක. ඇත්තටම ඉතින් ඔතෙන්ටිකේට් ඇප් එකක් තියෙනකොට මට තේරෙන්නේ නැහැ මිනිස්සු මේ SMS පාවිච්චි කරන්නේ මොකද කියලා. මොකද Google ඔතෙන්ටිකේට් එක දාගත්තා නම් Google ඔතෙන්ටිකේට් එකේ Facebook, Twitter ගොඩක් පුළුවන්. ඒක ගොඩක් හැමෝම වගේ පාවිච්චි කරන එකම ස්ටෑන්ඩඩ් ස්ටෑන්ඩඩ් එකක් පාවිච්චි කරන්න. ඒක පාවිච්චි කරන්න. Google එකට කැමති නැත්නම් last pass එකේ තියෙන last pass එක යූස් කරන last pass ඔතෙන්ටිකේට් එකේ තියෙන ඔව් දැන් ලාස්ට් පාස් වගේ පාවිච්චි කරොත් තින්න ගොඩක් ලේසි. මොකද පාස්වර්ඩ් එකත් ලාස්ට් පාස් එකට ෆිල් කරන්න පුළුවන්. ඕත් එකත් මේ OTP එකත් ලාස්ට් පාස් එකට ෆිල් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මගේ රෙකමෙන්ඩේෂන් එක තමයි ඇප් එකක් පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ කට්ටිය කියන ලොජික් එක තමයි ෆෝන් එක නැතිවුණොත් මොකද කරන්නේ? ෆෝන් එක කැඩුණොත් මොකද කරන්නේ කියලා. මම නම් කරන්නේ තිලින පළවෙනි පාර සාමාන්‍යයෙන් OTP එකක් ජෙනරේට් කරාම ඒගොල්ලෝ QR code එකක් තමයි පෙන්වන්නේ. ඒ QR code එක අපේ authenticator app එකෙන් ස්කෑන් කරාම තමයි ඒක රෙජිස්ටර් වෙන්නේ. හොඳම වැඩේ තමයි වෙලාවට එන ඒ QR code එකේ image එකක් නෙන්නේ. image එක computer එකට save කරගන්න. save කරලා print out එකක් දාගන්න. මම කරන්නේ print එකක් දානවා. print එකක් දාලා ඉවරලා මම file එක දාලා අරන් තියෙනවා. ඊට පස්සේ ඕනම two factor පාවිච්චි කරන system එකක දෙනවා backup codes කියලා ටිකක්. ඔය බැකප් කෝඩ්ස් ටික print කරලා තියාගන්නත් පුළුවන් print කරලා තියාගන්න බල නැත්නම් Tamanට මෙහෙමයි පොතක ලියලා තියන්න උනත් පුළුවන් මොකද ඔය මේ QR කෝඩ් එකෙත් ගොඩක් වෙලාවට තියෙන්නේ පොඩි ইনফෝමේෂන් ටිකක්. ඒ කියන්නේ හෙන ගොඩක් ইনফෝමේෂන් නැහැ එතන ඇත්තනම්. මොකද පාස්වර්ඩ් එකයි ඒක එකතන ලියලා නොතිබුණා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එකතන ලියලා තිබ්බත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ කියන්නේ හැක් වෙනවා කියන එක ඉන්ටර්නෙට් එකේ වෙන දෙයක් මිසක් ගෙදරට කවුරුත් හැක් කරන්නේ නැහැ. <laughs> මොකද මං කියන්නේ සිකියුරිටි පැත්ත ගත්තොත් සමහරවිට SMS එකට වඩා සේෆ් වෙයි පොතක ලියලා තියෙන එක. පොත උස්සන්නේ නැහැ කවුරු හරි ඇවිල්ලා. පොත ගෙදරන තියන්නේ පොත ගෙදරනස ගන්නේ ISP හරහා ගොඩක් හරහා වෙලා නේ පොත ලියලා මම දැන් ගොඩක් අය මට මේ ළඟදී හිනවනා මේ කවුරු හරි කෙනෙක් අර මේ පොත් ගන්න තියෙන පාස්වර්ඩ් බොක්ස් කියලා. හරි පාස්වර්ඩ් මැනේජර් කියලා පොත් ගන්න තියෙන පොත්. හරි ඉතින් ගොඩක් අය hina වුණා. ඒකට මම කිව්වා ඒකනේ hina වෙන්න බෑ ඇත්තට ඒක safe කියලා මොකද එතකොට site 100ක් තියෙනවා නම් තිලින දැන් site 100 එක password 100ක් දාලා ඒ 100 ලියලා තියාගෙන ඉන්න පුළුවන්. මොකද මං අර ඕක ඇත්තට උනේ මං එක තැනකට ගියා මගේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක්ගේ මේ මැෂින් එකක ප්‍රශ්න කම්පියුටර් එකක මොකද්ද Wi-Fi ප්‍රශ්නයක් කළා. ගියාට පස්සේ ඇන්ටි මට දුන්න පොතක්. ඒ පොත පාස්වර්ඩ් මැනේජර් කියලා මම පොතෙත් නම. ඒකේ අර Wi-Fi පාස්වර්ඩ් එක මොකද්ද router එකේ පාස්වර්ඩ් එක මොකද්ද POT ඒ පාස්වර්ඩ් මම කියලා ඔක්කොම ලියලා දිනවා. ඒ මම ඇත්ත ගියා අනිත් යාළුවෝ hina වුණා මාත් එක්කනකොට. මං කොහේ hina වෙන්නේ මම දැන් ඒක තමයි කරලා දින ස්මාර්ට් වර්ඩ් එක කියලා. මොකද මේ මිනිස්සු හොඳ පාස්වර්ඩ් දාලා දින අර හැම එකටම. ඉතින් ඒක මාර්සේ පර 9@123 කියලා දාන්න හරි 9@ බර්ත්ඩේ එක දානවා වගේ දානටට අරගෙන එක පොත හැක් කරන්න බෑනේ ඉන්ටර්නෙට් කරන්න බෑනේ යුණා ගෙදෙට්ට බැලලා පොත උස්සන් යන්න ඕනේ <laughs> ඒ ගෙදෙට්ට එනවනේ ඉතින් පොත උස්සන් පොත ලීක් වෙන්නෙත් නැහැ පොත ලීක් වෙන්නෙත් නැහැ දේවා ඒක නිසා අර මුකුත්ම නොකර ඉන්නවට වඩා ඒවත් සිකියෝ කියලා තමයි මම කියන්නේ. يعني අර තමන් අර ගොඩාක් වෙලාට මේ ඔය එකක් තමයි එක කට්ටියක් ඉන්නවා තිලිනා මේ two factor පාවිච්චි කරනට අකමැති කට්ටියක් ඉන්න Facebook වල. එතකොට අර Facebook අර ට්‍රිගර් ඒ කරදරයි කියලා. නෑ නෑ ට්‍රික් කරලා රමය කරලා කට්ටියව හැක් කරන්න උත්සාහ කරන කට්ටිය මේක ප්‍රචලිත කරන ටූ ෆැක්ටර් පාවිච්චි කරන්න එපා. ඒක සිකියර් නෑ. අරගයි මේකයි කියලා ඒ වගේ මතත් හදනවා. ඉතින් ඒක නිසා මේ හැමතිස්සෙම මෙහෙමයි බෙස් ප්‍රක්ටිස් ගත්තොත් එහෙම සෝෂල් මීඩියා වලට පාවිච්චි කරන ඊමේල් එක පබ්ලික්ලි පාවිච්චි කරන්න ඒවා. මගේ දේ ලොජික් ඕයි. ඒ කියන්නේ දැන් අපි තමු අපි පාවිච්චි කරනවා කියලා Facebook, Twitter ආවම ඒවට කවදක්වත් නරකයි පබ්ලික්ලි තමන් පාවිච්චි කරන ඊමේල් ඇඩ්‍රස් එක පාවිච්චි කරන්න. ඉතින් තමන් හැම දෙයකටම පාවිච්චි කරන ඊමේල් ඇඩ්‍රස් එක ඒ වගේ දේවල්ට පාවිච්චි කරන්න අරගෙන මොකද එතකොට දැන් කාට හරි ඔයාව ටිකක් හරි දන්න කෙනෙක්ට හැක් කරන්න ඕන පළවෙනි එකක් දන්නවා ඊමේල් එක මොකද්ද කියලා. නේ ඉරස දෙවනියක දන්න ෆෝන් නම්බරක මොකක්ද කියලා තියවගේ අර දැ මම් මේ ළඟති දැක්ක මේ අර අයිඩෙන්ටිකාඩ් අනුව මේ ගෙවල්ලින් එලියට යන්න කියලා දාලා තිනට කට්ටිය ටවිටරගේ අයිඩෙන්ටිකාඩ් නම්බර දාන එත නම්බල හරි දැ මුගේ ලේසින ෝග නමත් දන්නවා අයිඩටිකාඩ් නම්බරගත් දන්නවා එතට තව උපන්දිනෙත් දන්නවා මේ අම්මගේ අම්මගේ මේ කසාදට පෙර නම ඉතරත් දැනගත්තන ක්‍රඩිකාඩ් එකක් ගන්න තිබ්බා <laughs> SMSට ෆැක්ටගේ අනිත් අන්සිකයෝ පැත්ත තියෙන ඉතිං වෙන කවුරු හරි තමන්ගේ සිම් එක ගත්තොත් එහෙම ඒ කවුන්ටල්ට ඇක්සස් කරන්න පුළුවන් පාසෝඩ ඊමේලු දන්නවන ඕ අනිත්තක තින්න ඔතන ලොකොඩම්ම බහනක වැඩේ තින අපේ ගොඩක් ඇප්සින්ස්ටෝල් කරන ෆෝන්නල්ට මේ මම දැකල් තියනව සමහර ඇප්ස් තියනවා තිල්ද මේ ඔය මේ ඇප් ඉන්ස්ටෝල් කරනකම් ප්ලේ ස්ටෝර් එකට ගිහලා ඉන්ස්ටෝල් කරන්න යන්නේ මේ කට්ටියර හැක් කරපුවා දැන් උදාහරණයක් ගත්තා Truecaller ගත්තා දැන් Truecaller මේ unlimited version එක කියලා අරව මේවා කියලා තියනවනේ ඩවුන්ලෝඩ් කරගන්න ඕවා සමල්ලට පේලෝඩ් දාල වල තියෙනවා තිල්න්න ෆෝන් පාවිච්චි කල් SMS යවන්න එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ මේ ලොගින් කැප්ච කරගන්න එතකොට මේ Facebook වලට යනකොට Facebook එකට ඇතර ඇප්ලිකේෂන් එක හරහා පෝස්ට් දාන්න ඒ වගේ මේ ගොඩක් තියෙනවා ඉතින් අර ඉතින් ඒක නිසා හැමතිස්සෙම ගොඩක් වෙලාට මේ OTP වක්වත් කවුරුත් හැක් කරනවක්වත් නෙමෙයි තමන් විසින් තමන්ව හැක් කර ගැනීමක් තමයි ගොඩාක් වෙලාවට වෙන්නේ කියන්නේ මිනිස්සුගේ ඩිසිප්ලින් ඊට පස්සේ කාලින් අර මම නිකන් පොඩ්කාස්ට් වල එහෙම අහලා තියෙන හැකින් ස්ටෝරීස් ගොඩක් වෙලා තියෙන්නේ මේ දැන් අර එකපාරටම සමහරලාට මොකක් හරි සයිට් එකකින් data leak වෙන අවස්ථාවල් තියෙනවනේ ඊට පස්සේ ඒවා torrent වල තියෙනවනේ database fitting ඔව් දැන් ඒ වගේ එතකොට email username set එක අහු වුණාට පස්සේ ඒවයි two factor දැන් ජනප්‍රිය පුජ්‍යලයක් කියලා හිතන්නකෝ හරි නැත්තම් මොකක් හරි හැකර් කෙනෙක්ට අවශ්‍ය data තියෙන කෙනෙක් කියලා හිතන්නකෝ එහෙම වුණොත් එහෙම ඒ යූසර් ඊමේල් පාස්වර්ඩ් හැමෝම එකම ඒ කියන්නේ එකම ඊමේල් එකම පාස්වර්ඩ් එක නම් හැම සර්විස් එකකම යූස් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඊමේල් account එකට ඒ ඊමේල් එකේ පාස්වර්ඩ් එකෙන්ම ලොග් වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ කරන්නේ ඉතින් අර ගොඩක් කලාවට දැන් ඩයිලෝග් වගේ නැත්තම් මොකක් හරි සර්විස් ප්‍රොවයිඩ් කරන තැනට කතා කරලා ෂේප් එකේ නිකන් අර සෝෂල් ඉන්ජිනියරින් කරලා සිම් එකක් ගන්නවා තමන්ගේ නමට. ඔව්. ඊට පස්සේ OTP එක ඉතින් ඒ SIM එක දෙනවා. එහෙම ඒ විදිහට තමයි ගොඩක් ඔය හැක් කරනකට හැක් කරන. අපේ මේ ජැක් අයියටත් උනේ එක තමයි Twitter එකේ. ජැක් අයියගේ SIM එකත් උස්සලා ට්වීට් ගහලා තිබ්බේ. ඒ වගේ තමයි ජැක් අයිය පිට රට ඉන්නකොට මේ ආරගලන්ට අයිට මට මතකද බරයිසන් හරි TNT එකට හරි මේල් ගහලා SIM එකක් අරගෙන කවුද? SIM එක අරගෙන මේ වගල. නෑ ඕක ඕකේ මෙහෙම මට ඕ මේ ළඟදී ඕ වගේ මේ වෙන වලියකුත් ගියා කට්ටියගේ. හරි. ඒ වලිය තමයි දැන් කවර සයිට් එක රෙජිස්ටුනා කියම දෙන්න රෙජිස්ට්‍රාට පස්සේ එයාට ඊමෙල් එකට වෙන මේක තමයි අදාපු පාස්වර්ඩ්ඩක් කියලා හයි එවනා කියම හරි <laughs> ඒ එතකොට ඔත්තන සිකරිටි ෆෝල්ට් එකක් තියෙන්නේ අර පාසඩ් එක අර එවන සයිට් එකේ ක්ලියර් ටෙක්ස්ට් ලින්ක් හරි සේව් කරන් ඉන්නවනන්නේ. නමුත් ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක අතරදී ඊමේල් එකක් ජෙනරේට් කරලා අරයාගේ ඉන්බොක්ස් එකට යවුවා කියලා එතනින් සිකියුරිටි ෆේලිය එකක් නෑ. මොකද ඒක පළවෙනි දේ තමයි. ඕනම සයිට් එක දෙනවා මේ ඊමේල් එක හරහා ආයි පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න කියලා. ඉතින් කාට හරි හිතෙනවා නම් තමන්ගේ ඊමේල් එකට තමන්ගේ අර සයිට් එකට දාපු පාස්වර්ඩ් එක තියෙන එක අවුල් කියලා එහෙමනක් ඉතින් ඒක දැනගන්න කවර රීමල් එකට ක්සෙස් තියෙන්නේ බයි ඊමල් ක්ස් තියන ඉතින් රීස පස පුළුවන් මොක රිස්පෙක්් එක කිසිම වෙනසන්න ඇති ඕවාගේ අර සමහල්ලට තේරුමක් නැති ලොජික්කුණත් තියෙනවා ඉති අර ඒක එතන බලන්දී නැතරම ඊමල් එක මට පාසඩ් ගෙනවාද කියලම ඇදර මේ ඉමල්ලගෙන්න්නේ පලේන් ටෙක්් එකද මේ ඉමල්ලගෙන්නේ වෙනක හැරි ස්ටෝ කරගෙනද ඒව තමයි බයවෙන්න ඕනේ ගැන දේවා මේ මොකද ඩේටබේස් එක පාස්වර්ඩ් සේව් කරගන්නවා කියන එක ලොකු ප්‍රශ්නකුත් නෑ අනික ඕනම සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගේ සේව් කරන පාස්වර්ඩ් එකක් ඒ කියන්නේ ඕනම සයිට් එකේ ඒගොල්ලන්ට රිවර්ස් කරලා පාස්වර්ඩ් එක බලන්න පුළුවන් 90ක් වෙලාවලදී ඒ කියන්නේ ඔය දැන් හරියටම මේ හෑෂ් කරලා සෝල්ට් කරලා පාස්වර්ඩ් තියාගෙන ඉන්නේ නැහනේ කට්ටිය ඒක නිසා ඒව තමයි ගොඩක් කලා ලීක්වලට හේතු වෙන මොකද ඔය පාස්වර්ඩ් මේ මැනේජ් කරන්න නැති එක සයිට් වල MD5 නිස්සර තිබ්බ ගොඩක් <laughs> තවත්ල තම ප්‍රශ්න ගොඩම්ම තියන්න මොකද MD5 එච්චර හැක් දැන් තියෙන කම්පියට පවයකයි ඒවත්තක් ඉතින් MD5 අපහෝ රිවර්ස් කරගන්න අනි MD5 ලයිබ්‍රිවිටිම්ම තියෙනවානි ගොඩක් රිවස් <laughs> කරපුවාම ඒවත්තක මැච් කරලා ඉතින් MD5 පාස්වර්ඩ් එක හොයාගන්න එක අමාරු නෑ දැන් ඉතින් අලුත් එන්ක්‍රිප්ෂන් වලදී තමයි ඔකටයක් ඔව් අනිකට ඔය එන්ක්‍රිප්ෂන් කතා කරාම ප්‍රශ්න දෙන්න දෙන්න ගොඩක් වෙලාට එන්ක්‍රිප්ෂන් එකට පාවිච්චි කරෝ කීයක කෝඩ් එකේ දෙන ඉතින් අර රයිට් හැක් කරන කෝඩ් එකත් එහෙම බයි බයි කියලා අරට ආව වෙනවා අන්න එතනයි ප්‍රශ්න තියෙන්නේ එකන එම්ක්‍රපෂණ කරන්න කොහොමද කියන ගත්තවට වැදගත්න හරි මහිතන්නේ ඒ ප්‍රශ්නයට උත්තරයක් හම්බුවෙන් නැති මේ මොනහර ඒක තේරුම් නැද්ද තියෙන නම් අපිට ආය අහන්න අපිට එතකොට ඊළඟ සතිය හරි උත්තර දෙන්න පුළුවන් නේ. ඊළඟට අහලා තියෙනවා මේ අපි නිකන් ෆන් කතාවක් කරන. ටෙක් කතා ටීම් එකේ අහන foreign non tech and මේ tech and non tech podcast මොනවද කියලා අහනවා. මම නැත්තන දැන් පොඩ්කාස්ට් අහන්නේ හෙටම අඩු වෙලා තියෙන තිල්නමකෝ තත්තේ මම අහනවා කාලිංග අනිවාරෙන් අහන පොඩ්කාස් දෙකතුනත් තියෙනවා මිස් කරන්න තුෑමස තියම එකත් තමයි ගිම්ලට් මීඩියගේ රිප්ලයි ෝල් කියන ඒගේ එක එක ටොපික්යක් කිල්නෑ සමහර ටෙක් ටොපික් තියෙන සමහලානිය ෆාන් ටොපික් තියෙනවා ගොඩක් ඉන්ට්‍රස්ටිං එකල් ප්‍රසන් කරන විදිහයි කතාටික සෑහන හොඳයි අපගේ බොර ඊට ඒට <laughs> අමතරව තව මේ හැකස්ලා ගැන එකක් හනෝ ඩක්නෙට් ඩරිස් කියලා ජැක් කියල කෙනෙක් කරන්නේ එක කරන්නේ හැකස් ලව ඉන්ටවව් කරන්න එක සමහල වයිට හැටන්න පුළුවන් සමහලට බ්ලක් හැටන්න පුළුවන් හැකස්ලව ඉන්ටවව් කරන්න තම එක මාර මාර විදිහට ලර්න් කරන පුලන් දෙවල් මේ සිරිච්චකින් ඩක්නෙට් ඩයිරිස් එක ඒ ඇරෙන්න තව විශේෂයෙන් මහන ගත්තම 99% ඉන්විසිබල් කියලා තියෙන එක ඒකේ තියෙන්නේ ගොඩක් එක එක රැන්ඩම් ඩිසයින් දේවල් එක එක ගොඩක් කලා රැන්ඩම් දේවල් තියෙන හැබැයි මාර ඉන්ටරෙස්ටිං ෆැක්ට්ස් තියෙන දේවල් ඒ තුන තමයි අනිවාර්යෙන්ම ගහන්නේ ඒ ඇරෙන්න ඉතින් තව එක එක පඩිපඩිය වහන කෝෂන් ඩිටේල්ස් කෙලක් ඇහවලඟදී ටස වයිස් ලගේ තියෙන සයිබ කියල එකක් එකන පොට බෝරිං පොඩ ටෙක්කව තියන්නේ නට කරිය ලාටගේ බෝරි මම ඕතිල තවගේ ඒට අමතර තින් ෆෝර්මිලවන් එක එක රිවස් <laughs> හනහන් මගේ ඉන්ට්‍රස් තියෙන ඒවා අහනා ලංකාවේ වගත්තාම හිමාල්ල ගන්න ද බෑට්ටෙක් කෙන ගහනවා මම ගත්තොත් එහෙම මේ මෙහමයි පොඩ්කාස් ඇතර මේ දැන්න එහන ගොඩ කඩුවදින් මට වෙලාදින මෙහම ම පොඩ්කාස්ට හනි රෑට තමයි නිදාගන්න යනකොට මේ ඇලෙක්සනංගිට කියනවා මේ එකක් දාන්න කියලා ඉතිෝක දැම්මට පස්සේ මට නින්දයන්න හින්ද බං ඕක ටයිවරය සෙට් කරන්න විනාඩි පහලුවෙන් නවත්තන්න කියලා ඉතින් ඒ විනාඩි 15කට කලින් ඉතින් ගොඩක් කරලා නින්දරතට කෑල්ලක් හැලෙනවා. කොහොමරි අහනේ වැ ස්ටාර්ට් අප් රේඩියෝ කියලා තියෙනවා. නීල් මේ අර මොකද ටයිසන් මොකද නීල් ඩිග්‍රෑස් ටයිසන්ද මොකද මගේ නම කියන්නේ කියලා අර ඇස්ට්‍රොෆිසිසිස් කෙනෙක් ඉන්නේ. අර සමහරලාට film Big Bang Theory game ඉඳ අර ප්ලූටෝ එලෙව්වේ ප්ලූටෝ එලෙව්වේ උදා. ලටෝ <laughs> එලෙව්ව කෙන ඒ පොඩ්කාස්ටේ ගොඩක් හොඳ එක ස්ටාටක් ්‍රඩිය එක මේ එකක වර්ෂන්ස් තියනතින් ඒගොල්ලෝ ඇත්ලීට් ලව මේ ඉන්ටවියව් කරනවා ඊට පස්සේ ජෙනරල් ඇස්ට්‍රෝ ෆිසි ගැන කතා කරන්න එකක අර තියෙන ගොඩක් ඒක ටිකක් අහන් ඉන්න පුළුවන් uh, ඊළඟට අහනවා මම සිකරිටි නව් කියල එක ඒ අර ටවිට් ලගේ ටවිච් uh, මේ uh, ලගේ පොඩ්කාස්ට ඕ ඒ අහනට වර්ජ් කාස්ට එක ඉඳලා හිටලා හන හැමතිස්සේ මහන්න ඊට පස්සෙට් ද ටෙක්්ගායි කියලා තින අර ඒත් ටවිට් ලගම එකක් අර ලියෝ ලෙපොට් ූගේ රඩියෝ ෂෝ එකක් ඒක ඇත්තනම් මේ කතාගොත්ත ටෙක් කතාවගේමතයි මේ ලයිව් එකක් මේ නිකං සාමාන්‍ය මිනිසු කතා කරලා ප්‍රශ්නහනවා ඒක ඇත්තට මහන්නවා මිනිස්සුන්ගේ අර හිතන විදිහ අරාමය බලාගන්න එක මාර වතිනවා මේ ඒ කියන්නේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න සහ මිනිස්සු අහන ප්‍රශ්න බලන්න ඒක ඒක ටිකක් මේකයි ඒක අනික attention දෙන්න අවශ්‍යත් නැහැ නිකන් background එකේ මම වැඩ කරන වෙලාවට ඒ වගේ දාලා තියන්න තමයි ඒක පාවිච්චි කරන්නේ ඊට පස්සේ මේ තව අහනවා තිල්න මේ දැන් ඔය දැන් ඩිස්කවර් කියලා තියෙනවා මම පොකට් කාස් කියලා ගන්න පාවිච්චි කරන්නේ ඒකේ අර ඩිස්කවර් කියලා ඔප්ෂන් රෙකමෙන්ඩේෂන් ඒක හැමදේ ඕ ඒක ට්‍රෙන්ඩිං එන උඩට මං කරන්නේ හැම සතියම දැන් උඩට ට්‍රෙන්ඩ් එකද ඔය BBC Radio 4 එකේ හැම මේ ගොඩක් සිරා ඒවා යනවා. ඒවා අහනවා. ඊට පස්සේ ඒක ඒකේ ට්‍රෙන්ඩින් එක උඩට එන එකක් මම ඒ සතිය අහනවා. එහෙම ඒක නම් හැමතිස්සෙම වගේ වෙනවා. ඒ කියන්නේ මොකක් හරි එකක් උඩ ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ තියෙන එකක් ප්ලේ කරනවා. ඒක හොඳයි කියලා හිතනොත් මම කරන්නේ සබස්ක්‍රයිබ් කරනවා. ටික දවසක් අහලා බලන එක විශේෂයක් නෑ මොනවද අහන්න කියලා. හැබැයි මොකද ඇත්තටම මේ පොඩ්කාස්ට් අහන එක අඩු උනේ මම දැන් අර ආකයිව් එකේ තියෙන ඕල්ඩ් රේඩියෝ ෂෝස් කියලා. හොයන්න පුලන් දැන් ගැන හත්තලිය පණහයි හැටේ දසක ගිය රඩිය ෂෝස් තින ඊට අමතරව සයින්ස් ෆික්ෂන් මේ ස්ටෝරිස් තින ගොඩා ඉගැන් හෙන එන්න සිරා සයින්ස් ෆික්ෂන් ස්ටෝරිස් තින ඒවාහනෝ ගොඩක් ඒවානම් මාර ඉන්ට්‍රස්ටිං අහගෙනන්න කොට ගැ හෙන ෆේමස් බු පොත් වල ප්‍රේඩියෝ ඩිෂන් එක ගැන්නක රඩියෝ නාට්ටි කියන්නේ නාට්ටි වගේ ඒවයිදි විනාඩි තිහයි හතලිහයි ඉවරයි. ඒක ආකයිව් එකේ තමයි තියෙන archive.org එකේ archive.org එක ඇත්තම ගත්තොත් තියෙන TV shows තියෙන ගොඩක් ඒවා. එන පරණ TV show බලන්න ඕන නම් ඒ වගේ දේවල් තියෙනවා. රේඩියෝ පරණ ගිය එපිසෝඩ් අහන්න පුළුවන්. ඔය ඇත්තම කිව්වොත් මේ මොකද්ද මේ Spotify එකේ තියෙනවා තිල්නවා. මේ Spotify එකේ ඕන ඒකෙත් මේ ඕල් රේඩියෝ ෂෝ වගේ මේ සර්ච් කරාම ඔය වගේ අප්ලෝඩ් කරපුවා මේ ගොඩක් තියෙනවා ඉතින් දැන් අර පොඩ්කාස්ට් වලට අරකටයක් ඉන්ට්‍රස්ටලා තින සහ මං ගොඩක් දැම්බලන YouTube මේ හෙතු දැත්තින එකක් තම YouTube එක හවටු අරම වගේම මේක ගැන සීරිස් තියෙන දැන් ගොඩක් සීරිස් යනවන YouTube එක ඉගැන මොකක්හරි එකක් ගැන එක සීරිස එකකට මොක ඕහෙ මේ දසල ගොඩක් ඉන්ට්‍රස්ටිම් බලප ගත්ත ප්‍රජෙක්් බිංකි කියලගක් තිනවා ප්‍රජෙක්් බිංකි කියලා කියන්නේ බලනය මිනිියගෙන තිලියක් බන්න මිනිගත් බලන එකලන්ගේ අර එකල ට්‍රක්කයක් හදන එකත් බකෝ කොහරි මගේ උන්ගේ ඔක්කොමටික බලන ඊට පස්සේ ඒ වගේ ගොඩක් ඒවා තියෙන දැන් එකෙක්කින්න ඔසිබුව එක්කින්න මේ ඌ අර මේ හදනවා ඇල්ෆා පොඩි කාර එකක් ට ෆරාර එන්ජින්නයක් හයි කරලා මේ උගෙනම ඩේව් මේ හෝම්බෙල් බයි ජෙෆ් කියලා මේ ඒක සිරා ඒකේ ගොඩක් කියව බලනවා ඊට පස්සේ ටෙක් ටැන්ජන්ට් කියලා මේ තියෙන ඇත්තනම මේ රෙට්‍ර කොම්පියුටිං ම ඇතර ගොඩක් බලන රෙට්‍ර කොම්පියුටිං ඔය ටෙක් ටැන්ජන්ට් කියන චැනල් එකත් YouTube එකේ හෙන සිරා ඊට පස්සේ වාහන වාහන ටිංකරින් වැඩ තලනය වඩා කැමතින අනිවාර්යම ප්‍රජෙක්් බ්ලිංකි බලන්න එක බලන්න ඒක ඒක පට ගොඩක් ගැන දැන් පටන් ගන්නව නම් මාරහොඳ ගැන ගොඩක් බලනකුල තිස්ගාන මේ ඒ ඒක දමයිතන අවුරුදු පහහායකදන් හයක් ඔටත් අඩීගතරද හදන හැබැයි මාර ඉන්ට්‍රස්ටිං ඊට පස්සේ ඕ ඕ කිව්හම චැනල්ටිකමම් බලනයෝ කියාගෙන ගියොත් ඒකේ ගොඩක් සිරිස්සනවා ඊට පස්සේ ඔය මං ඔය කොහොමත් අර මේන් ස්ට්‍රීම් ඒවා බලන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් මේ මාගේ ෆෝන් පෙන්නලා ෆෝන් එක කරකෝලා මේකේ කැමරා එක මරු මෙගාපික්සල් තුනක් තියෙනවා. ඒවා ඇත්තටම මේ මම නම් දකින්න කිසිම සතපාකට වැඩක් නැහැ කියලා. මේ ඊළඟට තියෙනවා මේ කියවරියස් මාක් කියල එකක් ඒක පට්ටම සිරාදිල්න හරද ඒකේ උදාහරගතත් දැන් ඇපලෝ අර මේ හඳට මේ යව්ව මේ ස්පේස් මේක තියෙනනේ Apollo 13 ඉන්නේ හතරගේ 11 Apollo 11 නේ 11 මේ ඈ 11 11 නේ ඔව් 11 එකේ කම්පියුටර් එක තියෙනවනේ ඔව් ඒකේ එක ඒකෙන් ඒකේ ඒගොල්ල තනිකරේ අපරෝ ලෙවන් කම්පියුට එක මේ රිස්ටෝ කර අර රවමන් රවමන මේ පොඩි හතරස් එක නැපලෝ ලෙවන්නල මේ ගයිඩන්ස් කම්පියුට එක ගයිඩන්ස් කම්පිට තනික රෙස්ටෝ කල්ලා මේ සිමිලේෂන් එක රන් කලර ගිය පාර නිවසරක තිබන තිල්න ඒකට ඒ වගේ ඒවා තිබ තියෙනවා ඉට පස්සේ ගොල්ලෝ මේ අර ටෙලිටයිප් කියලා තියෙනවා රිස්සරම මේ මැසේජවන ෆැක්සල්ටත් කලින් අර මේ ටයිප් වෙන මැසින් වගේවා ඒ වගේ අර ගොඩක් රෙට්‍රෝ දේවල් අර ඒක ඇත්තන මේ කිවරස් මාක් කියනක නම් මේම ගැන ඒ ගැන රිවස් ඉංජිරිය කරන හැටි ශිප් එක ප්‍රොසෙස එක රිවස් ඉංජිරිය ඩී කරනයවා ඒ වගේවා මාර නියමයි ඊළඟට තින නිකම් ෆන්න එකට අර නිකම් මොනහට බලන්න ඕන්න රිචඩ් රීබිල්ස් කියල එකක් තියෙනවා පොර කරන්නේ ටෙස්ලා ටෙස්ලා පොරන ටෙස්ලා හදන එක ඌගේක බලන්න පුළුව ඒ ඇත්තර වැදගත්යන්න නෑ ූ ගොඩක් කියලට ගුවමාකට කරනය කර නවනට ෆන්න එක බලන් ඉන්න පුළුවන් මේ ඊළඟ තියෙනවා ඊට පස්සේ මේ වන වැඩනද රෙට්‍රෝ ටීවී රෙස්ටෝරේෂන් කරන්න ඉලානමන් ටීවී රෙස්ටෝරේෂන් කරන්න රේඩියෝ රෙස්ටරේෂන් කන යන පට්ට පෝතිං ඇති ඒවාගේ බල්ල ඉට පස්සේ මේ තවගත්තින ජැන් බේට කියල චරල එක ඒක තියෙන්නේ කමඩෝ මැසින්ම විතරයි රෙස්ටෝ ගන්නේවා ඒකත් කාටර ඉන්ට්‍රස්ටං බලන්න පුළුවන් ඕවාගේ තව අර්මේ ඩේවිඩ් මේ ටිප්සන් ටිප් ටිප්ටන් මහිතන්න මට මතක දෙට්ටයි ටිප්ටන් කියල ගත්තෙන ඒකත් රෙට්‍රෝ ඔය මේ හතලිය දසක පණහ දසගේ මේ ටීරේඩියෝ රෙස්ටෝ කරන්න ඕ කතා කරන්න ගොද ම බල්ලය පාව මිනිස්සුට ඊළඟටර මට ජේම්ස් මේක තියෙනවා මේ ටීවිසිරිසාගේ එකක් තින රියසම්බ්ල කියලා ඒක පට ඒකට YouTube වල තියෙන බලන්න පුළුවන්. ඊළඟට තියෙන මෑ මෑන්ස් ලැබ් කියලා. හට්ට සිරාව නිකන් බලුවනම් ඒවනම් අර එන එන්ටර්ටේනින්. ඊට පස්සේ තියෙන Toys කියලා. ඒ ජේම්ස් මේකේ ගොඩක් TV series ටිකක් තියෙනවා. ඒ වගේ නිකන් අර අලුත් channel එකක් කරනවානේ Drive Tribe කියලා. ඔව් Drive Tribe ඊට වඩා අර වේ කන්ටෙන්ට් දෙය BBC හදපුවා. ඔව්. <laughs> අරගෙන යන ෆන් එකට කරන එකක් වගේ කන්නේ ඒකනේ. මේ මට තව එකක් කමතකුණ මං අනිවාර්යම අහන පොඩ්කාස්ට සින්ටක්ස් Fම් එක සින්ටක්ස් පොඩ්කාස්ට එක තියන්නේ වෙබ් ඩිවලප්මන්ට් එක ෆ්‍රන්ටෙන් ඩිවලප්මන්ට් අලුත් ටෙක්නෝජී ෆ්‍රන්ටෙන් කියන ගොඩම ෆ්‍රන්ටෙන් සයිට් එක වෙබ් ඩිවලප්මන් සයිට් එක දේවල්තම එකල්ල කතා කර එකත් සෑහෙන් හොඳයි ඊට පස්සේ ඔන්න අපේ නඟයි ප්‍රශ්නකට යන්නේ ඔන්න දැවෙනම් ප්‍රශ්න ජෙල්ල PHPද නෝජේස්ත ජාවද පයිතන්ද මොකක්ද සෑහන බොන්නවන ප්‍රශ්න අපි මයිදන මේ ගැන ඕඩ තරම් කතා කල තිනවානේ මේකත් හරියට අඟල් දාසට අයද විස්සට අයද හතලියට අයද පණහට අයද කියලා හනාවගේ තමයි වාහනයට ගැලබෙන්ට අයර්ග දාන්න මොකද ඒක වෙලා තියන්න අර ගොඩක් අට තේරුම් ගන්න දෙගත හැම ප්‍රෝ එක ප්‍රෝග්‍රමිල් ලැංගේජ්ජා ගත්තහම ඒකින් හැම දෙයක්ම කරන්න බැහැ <laughs> ඒකට කරන්න පුළුවන් කොට්ටාසයක් තියෙන. එතකොට තමන් කරන්න යන වැඩේ අනුව තීරණය කරන්න ඕනේ තමන් පාවිච්චි කරන්න ඕනේ ටෙක්නොලොජි එක මොකද්ද කියලා. නැතුව තමන්ට දන්න ටෙක්නොලොජි එක මේකයි <laughs> ඒකෙන් මේක කරන්න යනවා ගියාම තමයි කෙලවෙන්නේ. අනික දැන් ජොබ් සොලට යනවා නම් දැන් PHP නම් තමන් දන්නේ PHP විතර ජොබ් එකක් හොයන එක මං හිතන්නේ ඇත්තට මේක සාර්ථක ක්‍රමයක් කියලා මේ IT ෆීල්ඩ් එකට. කියන්නේ තමන් කැමති කම්පැනි එකට ජොයින් වෙනවා මිසක් PHP තියෙන තැනකට ජොයින් වෙනවා කියන්නේ ඒක මට එච්චරම ඒක තේරෙන්නේ නැහැ මේ අයියේ ඔව් මේමයි දර මගේ මගේ ලොජික් එකේ තියෙන බේස් ස්ටාර්ටිං කවුරේ ප්‍රොජෙක්ට් එක يعني ප්‍රෝග්‍රෑමින් පටන් ගන්නවා නම් මම නම් කියන්නේ C C++ වලින් පටන් ගන්න කියලා මොකද Java වලින් අරෙන් මේ පටන් ගත්තට පස්සේ අර මම දකින්න තියෙන මේ අර මේ ඒක හරියට හරියට අත්තිවාරම දාන්න දන්නේ නැතුව මේ බිත්ති බදින්න ඉගෙන ගත්තා වගේ කියලා තමයි මට තේරෙන්නේ <laughs> මොකද අර ෆන්ඩමෙන්ටල් දේවල් දන්න ඇති වුණහම හරි අමාරුයි මේ දැන් උදාහරගත අපිතුන් ජාව කරපු එක්කනෙට iPhone ඩිවලප්මන්ට් අගේ වලට මාරු වෙන්න මේ මාරුනොන්න හරිම අමාරු වෙනවා මේ අර ඒ කියන්නේ ෆන්ඩමෙන්ටල්ස් මේ වෙනස් ගොඩක් හින්දා. ඒ කියන්නේ අරක මේ ඔබ්ජෙක්ටිව් සී වලින් යන්නේ මේක කෙලින්ම මේ එනම C වගේ පාවිච්චි කරලා ප්‍රෝග්‍රෑමින් concept සහ memory management එතකොට garbage collection වගේ ගොඩාක් ඉගෙන ගත්තට පස්සේ ඒක නැත්තටම කොහොමද constructive වැඩ කරන්න කියලා මං හිතන්නේ Java PHP <laughs> ආරම කියනව nothing නේ ඔව් ඒක ඒක <clears throat> අර තමන් කැමති field එකත් එක්ක තින් පොඩ්ඩක් වෙනස් වෙනවා දැන් ෆ්‍රන්ටෙන් පැත්තනම් කරන්නේ මං හිතන්නේ එච්චරම වැදගත් නෑ මේ බැක්කල් uh, ලංජස් ඉගෙන ගන්න එක ගොඩක් දුරට ඉගන්න කන්සෙප් uh, එක ඉගෙන ගන්න ඕනේ කන්සෙප්ටි කර ගන්න ඕන අනිවාරෙන් මොකද දැන් ජාස්කප් අරමය කරනනම් ඒත් ඉතින් ෆන්ශනල් පෝග්‍රමින් හරි නත්තං ඔබ්ෙටරෙන් පෝග්‍රමින් අරම හැම එක අප්ලයිදන ඉතින් බේසික් ah. ඉගෙන ගන්න ඕනෙ කොහොමත් මේ ලැංවේජ් නම් ෆුලි ඉගෙන ගන්න ඕනෙන් කියන එක එච්චරම වැදගත් නෑ මොකද දැන් මොකද කන්සෙප්ට් ඔව් තිල්න කියන්න අද අපි ගත්තොත් එහෙම උදාහරණයට ඕ ඔබ්ෙක්ට ෝරියන්ට ප්‍රෝග්‍රමිං කියන්න මොකක්ද ඒක කොහොම දැප්ලයි කරන්න කියලා දන්නවනන් ඒ ඔබෙක්ට රියන්ටඩ් ප්‍රෝගමින් යස් කන ඕනම ලැංවෙච්ජක් තමන් ඉක්මටම මේ ඉගෙන ගන්න ලේසි සහ පාවිච්චි කරන්න ලේසි ඒක ඇත්තන මර එක අපිගැන් ෆන්ඩමෙන්ටල්ස් තමයි දැනගන්න ෆන්ඩමෙන්ටල්ස් කියන්නේ මේක වැඩ කරන්නේ කොහොමද වෙන්නමොකක්ද ඇයි කියන එක දැනගත්තර පස්සේ අපිට හොයන්න ඕනේ ද වෙන්න මොකක්ද කියන එක දන්නවනම් ඒක කරන්නේ කොහොමද කියලනේ හොයන්න ඕනේ දැන් උදාහරණයක් ගත්තොත් ඕනම ලැන්ග්වේජ් එකක් දැන් අද කාලේ ගත්තාම තිල්න ගොඩක් වෙලාවට මේ ලැංග්වේජ් එකේ මැනුවල් එක ගත්තාම ඇති. මැනුවල් එක කියලා කියන්නේ ඇත්තටම කියන්නේ නිකන් හෙල්ප් එක බැලුවත් ඇති ලෙවල් එකට මොන මඩ මඩ මේ ළඟදි මතක් වුණා මම මේ පැස්කල් ලියන කාලේ තිලින අපිට ඉන්ටර්නෙට් නැහනේ. ඔව්. පැස්කල් තනිකර ඉගෙනගෙන ලිව්වේ මම පැස්කල් එකේ හෙල්ප් එකෙන්. හ්ම්. ෆංක්ෂන් එකක් ගත්තා ෆංක්ෂන් එක මොකක්ද කියලා තියෙනවා මේ ෆංක්ෂන් එකෙන් කරන්න තියෙන මේ ටිකයි කියලා දිනවා. දැන් PHP ගත්තත් ඇත්තටම PHP මැනුවල් එක බැලුවාම වෙන මුකුත් ඕනේ නැහනේ එක්සාම්පල් කෝඩ්සුත් තියෙනවා වෙන මිනිස්සු ලියපු ටිකක් තියෙනවා ෆංක්ෂන් එකක් තියෙනවද නැද්ද කියන එක විතරයි හොයන්න ඕනේ දැන් මොකක් හරි වැඩක් කරන්න ගියාම මේකට ෆංක්ෂන් එකක් හරි ක්ලාස් එකක් හරි තියෙනවද කියලා හොයන එක විතරයි කරන්න ඕන අනික දැන් PHP ගත්තත් ඉල්ල කවුරුත් PO PHP වල වැඩ කරන්නේ නැහනේ ඔය ඉතින් ගොඩක් ෆ්‍රේම්වර්ක් යස් කරලන කරන්න ගට ඕ අනිගති පියෝ පිපලින් වැඩ කරනවා කියනක තේරුමන්නෑ කියල්ද මනන් දකින දැන් ගැන්න සමහල්ලට පොඩි වැඩක් කරගන්න තියෙනක තමන් ලයින් තුන්සියක් එතර ලියනට ෆ්‍රේම්බර්ගයක් පාචි කල ෆ්ලේම්බර්ගේ ලාස්සකෙන් පාචි කරන එක ලේසි හැබැයි කට්ටියටක් කට්ටය සෙට්ටලා වැඩගන්න තැනක දැන් එක ප්‍රජෙක්් එක්ක දහ පාලව කඩගන්න නඟඉතින් ආපහර මුලී දං කරනක තේරුවන්න එකන් තියෙන ෆ්‍රේම්වක් කල තියෙන ෆක් මේවා යස් කල තම ඉතින් ප්‍රජෙක්් හැමෝමයි කරන්න ඉති ඕ අනික ඒක පලස්සුත් මයිදවල් කරන්නවන් දන්න ඕ අනික එතකොට ඒ ගොඩක් කර ඇඩෝන් දේවල් හම්බෙනනේ මේ එක ඇඩෝන් දේවල් හම්බෙනගෙන් ද උදාරණගතොත් තැ උදාරනගත කාටහරිෝන පස්සඩයක් එන්ක්‍රිප් කල ඩට බේසේ සයව කරන්න ගොඩක් කලට ඕන ෆ්‍රේම්වක්යක් ගත ඒකට හරියට කරපු මේ ෆංක්ෂණයක් තියෙනවා එතකොට ඒක තමන් ඩිවලප් කරන්න ගියොත් එහෙම ඔය පාස්වර්ඩ් සේව් කරන එක එතන security vulnerability එකක් හරි ප්‍රශ්නයක් එන්න තියෙන chance එක වැඩි අර framework එකේ තියෙන object එකක් පාවිච්චි කරලා ඒක කරනවට වඩා. ඒ වගේ අර ඒවා ලේසි. එතකොට SQL මොන හරි query කරන්න ඒවා database save කරන්න ඒවා එහෙම නැත්නම් pagination එකක් කරන්න ඕන උනත් මේ <laughs> අර වගේ පාවිච්චි කරන එක ලේසි. නැත්නම් තමන් අලුතෙන් හදන්න මහන්සි වෙනට අර මොකද development time එක ගොඩක් improve වෙනවා. ඒක දැන් ගොඩාක් ගොඩක් වෙලාවට රැපිඩ් ඩිවලප්මන්ටල්ද ෆ්‍රේම්බක් පාච් කරන ලේසි දැන් ඔවල් ලරවල් එහෙම ගත්තොත් එහෙම තියලා e-commerce site එකක් කාටර හදන්න ඕන නම් ලරවල් ගත්තොත් එහෙම ලරවල් වලට කෙලිම මොඩියුල් එකක් දිනවා e-commerce එකේ ඔක්කොම ටික තියෙනවා building blocks වගේ තමයි ඔව් අර ෆන්ඩමෙන්ටල්ස් දන්නේ නැති වුණාම දැන් ප්‍රශ්න වෙන්නේ ෆන්ඩමෙන්ටල්ස් දන්නේ නැති වුණාම ඒක මේ මාර වාතයක් කියලා මම දකින්නේ කියන්නේ මේ කියන්නේ වාතයක් කියලා අදහස් කරේ මම මේ දැන් මොකක් හරි දෙයක් කරන්න ගියාම ඇයි මෙහෙම වෙන්න ඕනේ මොකද්ද මෙහෙම කරන්න ඕනේ මොකද්ද කියන එක දන්නේ නැති වුනහම තමයි අර එක එක දේවල් කරලා දාන්නේ. ප්‍රශ්නයක් වුණාම උත්තරේ හොයන්න බැරි වෙන්නේ නැත්නම් නිර එකක් ආවම. ඒ කියන්නේ අඩුම ගාන ඒක අර මුලින්ම ඒ කියන්නේ තමන් පටන් ගනිද්දී නොකරත් ඒක පුළුවන් තරම් ඉක්මනින් දැනගන්න ඕනේ දේවල් ටිකක් තමයි මේ ෆන්ඩමෙන්ටල්ස් ටික. දැන් උදාහරණයක් ඉදිරි ගත්තොත් කාලින් දැන් ගොඩක් දැන් තියෙන ටියවටෝරියල් සයිට් හරි මේ ඔය තියන්නේ ඔන්ලයින් කෝසස් සයිට් ගොඩක් එව තියෙන කාලින් කලින්ම මේ කෝඩ් ලියන්න පුළුවන් අපිට පළවෙනි මොඩියුල් එකේ ඉඳන්ම කෝඩ් ලියන්න පුළුවන් එතකොට අර මිස් වෙන ටික තමයි දැන් උදාහරණයකට PHP ගත්තොත් එහෙම කොහොමද ඒක අපි ලෝකල් එකේ රන් කරගන්නේ කියලා ටිකක් ඒක එකපාරටම කියන්නේ පටන් ගන්න වෙකනට ටිකක් අමාරුද යන්නේ මොක්කර වෙබ්සවරයක් ඉන්ස්ටෝල් කරන්න ඕනේ ඒ දේවල්ටික දැන් සමහර ඇප්ස් දැන් ලේසිර තියෙනවා ලෑම් පරමය කෙලින්ම මේ වෑම් සවර්ගේම ටක්ගල් ඉස්ටෝල් කරන පුල එනට ඒ නොලෙජ්ජ සමහලට නැතිවෙන්න පුළුවන්න කාලග මයිතන්න ඕකත්ත අපිට තව ප්‍රශ්නය මාවිච් මාරෙන්න්න පුලන් තිල්ල මොකද ඔය දෙකම එකට කතා කරම මේ වෙබ් ඇපලිකේෂන් ඩිප්ලෝයි කරන්න විදි හලදින ඔය ඕක හන්න හේතුව තමයි අරටික නැතික දැන් ඔය තිල්ල කිව කතාව මට තේරලා තියෙන දැන් ගොඩක් වෙලාට ගොඩ يعني මේ මේ ආධුනිකව ගැන නෙමෙයි මං කියන්නේ හොඳට ප්‍රොෆෙෂනල් ඩෙවලොප් කරන අය කියන්නේ අවුරුදු 5 6 PHP හරි මොකක් ලැන්ග්වේජ් එකක් කරපු අය කරන ප්‍රශ්න තමයි දැන් උදාහරණ ගත්තොත් දැන් ඒගොල්ලෝ මැෂින් එකේ ඔය ලෑම්ප් ලෑම්ප් හරි සෑම්ප් හරි මොනවා හරි එකක් දාගෙන ඩෙවලොප් කරනවා තියෙන. නමුත් ඊට පස්සේ කියලා ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් එකට ඩිප්ලොයි කරනකොට මේ වැඩ කරන්නේ. ඇයි? මොනාද ඕනේ කියන්නේ උදාහරණ ගත්තොත් තමන් පාවිච්චි කරලා තියෙන PHP මොඩියුල් ටික මොනවාද කියලා එකක් දන්නේ නැහැ. එක පහි වර්ෂණ එකත් සමහල්ලට දන්නේ නෑ ඒ වගේ ලෙවල්ල තින ඉතින් ඕක හින්දට කට්ටිය ඩොකහෙම හින්න ආස මොකද තාවක ගැව්ව අර කරා මෙව කර අර තැලි හම අර තියෙන හැබැයිති ෝගේ ප්‍රශ්න තියෙන මෙතන අල කල්ලා තිබොතේ අලටි ඔක්කොම් ප්‍රඩක්ෂණ එකටත් යන ඒක නිසා තිල්ල ඩිප්ලොයිවලට කෝද පාචි කරන්න පිප තිල්ලත් ගොඩ පාචි කර මෙහෙම කලින් ඒකට ඉතින් දැන් යන වෙනම සබ්ජෙක්ට් ගන්න දැන් ඒක දැන් DevOps තියෙනවා. ඔව් DevOps කියලා තියෙන්නේ. දැන් දැන් අපි නම් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේ දැන් අපේ මේ තියෙන විදිහට නම් කෙලින්ම දැන් උදාහරණයකට මැජෙන්ටෝ ගත්තොත් කලින් මැජෙන්ටෝ වලගේ ළගේම cloud එකක් තියෙනවානේ. ඒක තමයි ගොඩක් clients ලා host කරලා තින්නේ. ඒතකොට ඒකේ ඔක්කොම සටප් වෙලාමයි තියෙන්නේ දැන් ගොඩාක් ඒවා පුෂ් කර يعني මොකක් හරි බ්‍රාන්ච් එකට පුෂ් කරුවා කෙලින්ම ඩිප්ලොයි වෙනවා. ඒ වගේ තියෙන ගොඩක් ඒවා. එහෙම නැත්නම් ඉතින් අර අලුත් ඒ කියන්නේ රෙපෝ එකේ අලුත් ටැග්ගයක් හදලා ඩිප්ලොයි කරන්න පුළුවන් නිකන් බටන්ස් වලින්. ඒතකොට ඇත්තරම කියන්නේ ඒක මේ අර මැනුවල් ප්‍රොසෙස් එකක් ඇත්තරම නැහැ දැන්. ඒ වගේ. ඔය මම නම් කියන්නේ දැන් සාමාන්‍ය කාටර එහෙම මොකුත් සොලියුෂන් එකක් නැත්තම් කොහේ හරි සර්වර් එකක නම් පාවිච්චි කරන Git පාවිච්චි කරන්න පුළුවන්. Git ගොඩක් වෙලාට ලේසි සිස්ටම් එකක් තමයි deployment වලට. හැබැයි ඉතින් එක සර්වර් එකකට දානකොට නම් Git ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔය scale කරලා තියෙන cluster එකක් වගේ තියෙනවා නම් ඒවට deploy කරන විදිය ඇත්තට සමහරට automate tool එකක් ඉතින් හදාගන්න පුළුවන් පොඩි. පොඩි පොඩි දේවල් වලටයි නිකං ඔයි ලර්න් කරන වගේ පොඩි දැන් තමන් හදපු දෙයක් ඔන්ලයින් අප එකක් දාගන්න ලේසි විදික් දැන් සෑහන තියෙන තිය නෙට්ලිෆයි වගේ ගත්තොත් හැමතින් කෙලින්ම ඒකෙත් රෙපෝ සිටප් කරන්න පුලයි ටවස චේන්ජස් පුෂ් කරහම අලුත් අලුතුවේෂන් ඩිප්ලොය වෙන්න දන්න පුලන්ය පයිප් ලයින්ස් වගේ ඒවයින් ඉතිං පඩිපඩි ස්ටාර්ට් කරන්න පුලන් එවලන් කරන්න ඕකෙම අපිට ආයකට මාරෙන් සර්වලස් කම්පියුටි සවලස් කම්පියුටින් ගැන මනත් තව සවර ඔන්නද ඒකදති අර මාගටින් තමයින හෝ මෙහෙමයි ලව් වගේ තම ඕ මෙහෙම කලව් <laughs> සිරහට සර්වලස් කියනක අදහස කරන්න හැම දෙයම සවලස් කරන්න පුළුවන් කියනෙ නෙමේ ගොඩක් අට තේරෙන දවශත මිනිසිතගෙන සවලස් කිවට පස සවරයක් ඕන්න මේ මේකනිකං අවකාශයේ වැඩ කරනවා කියලනෑ ඒම නෑ ගොයින් අර ඩිස්ටිබියුට් එන්න ඕනේ නමුත් ඒක වෙලා තියෙන එක්කෝ මයික්‍රෝ සර්විසස් වෙන කවුරු හරි ඒක අපිට කරලා දෙනවා. ඔව් එක්කෝ මයික්‍රෝ සර්විසස් වලින් දුවන්න ඕනේ. එහෙම නැත්නම් සර්විස් වර්කර්ස් පාවිච්චි කරන්න ඕනේ. කියන්නේ සර්විස් වර්ක් එකක් කියලා කියන්නේ ඇත්තටම අපි කන්ටෙන්ට් ටිකක් ඇත්තටම දෙනවා. ඒ කියන්නේ අපි උදාහරණයක් ලේසි විදිහට ගත්තොත් එහෙම JS ෆයිල් ටිකක් අපි සර්වර් එකකින් නිකන් ක්ලයන්ට් දෙනවා. හැබැයි ඒ ටික ගොඩක් වෙලාට එක්සිකියුට් වෙන්නේ ක්ලයන්ට් පැත්තේ. ඒ වෙලා ඇක්ෂන් ටික කරලා ඒ වෙන ටික ක්ලයන්ට් සයිඩ් එකේ කරලා ඊට පස්සේ ආයි ඕනනම් සර්වර් එක පැත්තේ ප්‍රොසෙසිං අඩු සර්වර්ලස් කියන එකේ සාමාන්‍ය වෙන්නේ නම් සර්වර් එක පැත්තේ ප්‍රොසෙසිං ගොඩක් අඩු වෙන එක. නමුත් ඒකෙන් අදහස් කරන්න හැ සර්වර එකක් නෑ කියන එක ඒකත් අර එක එක මයිකෝසර්ව ආකිටෙක්චර් වලට වෙන් වෙනවා එහෙම නැත්නම් ඔව් AWS වල මේ Amazon වල නම් තියෙන use කරපලන් lambda වගේ යස් කරලා එතකොට අපිට අර අපේම කියලා මේ බැක්කෙන්ඩ් එකක් අවශ්‍ය වෙන්නේ මොකද අර තියෙන ඒගොල්ලන්ගේ තියෙන සර්විසස් යූස් කරලා ඒගොල්ලන්ගේ ඩේටාබේස් එකට යවන්න පුළුවන් නැත්නම් අපේ ඩේටාබේස් ඕ ඇත්තට මේකේ අදහස් වෙන්නේ කාගහැරි මැනේජ් සර්විස් එකක් අපි පාවිච්චි කරනවා ඊසි ඩිප්ලොයිමන්ට් එකකට. කියන්නේ ඩේටාබේස් ටිකත් ඒගොල්ලන්ගේ තියෙනවා ඩේටා ස්ටෝර් කරන්න කොමන් ෆන්ක්ෂන්ස් ටික ඒගොල්ලෝ අපිට සර්විස් එකක් විදිහට දෙනවා. තොට අපිට සවරගන්න නෑ නමුත් ඇත්තන අපි කාටරි සල්ලි ගවනකවන <laughs> ඒක නිසා ඒක හැරනික බස්වඩ් එකකට අපි සවල සපිසවල ස්කිව්ව කියලා මේ බෙනිවිට් එකක් තියෙනවද නැද්ද කියන එක ඉතින් හොයලා බලන්න ඕනේ කරනකොට මොකක්ද දෙන්නේ කියලා උදාහරණකට දැන් um, cloud flare serverless part එක පාවිච්චි කරොත් ඉන්න මාර වියදමක් යනවා සමහරවිට server එකක් run කරලා ඒ වැඩේ කරන එක ලේසියි <laughs> ඒ වගේ ප්‍රශ්න තියෙනවා කොස්ටින් ගත්තොත් කොස්ටින් බලන්න නම් මොන විදියට ගන්න එකද මේක කියලා. ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා කොරෝනා සහ ලයිෆ්ස්ටයිල්. කොරෝනා වලින් ලයිෆ්ස්ටයිල් එකට මොකද උනේ තිල්ල? ඒක අපි කතා කරා මම කියේවත් නෑ ටික. ඔව් ගෙදර වැඩිපුර යන්න වෙලා තියෙනවා. හෙල්ති විදිට කනව ගොඩක් මං හිතන්නේ මං දන්නේ අපි නම් කනව හෙල්ති දේ දැන් ඉස්සරහට වඩා හොඳට. හැමතිස්සෙම වගේ පළතුරු කැවෙනවා, මේ එළවලු කැවෙනවා. ගෙදර කඩවලින් කැවෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ අවුලක් නැහැ. ඉතින් අර මම නම් කොහොමද ඉතින් එළියට යන්න නියමයක් කරන්න කැමති يعني එහෙම අවශ්‍යතාවයක් නැති සහ බොන්නත් අවශ්‍ය නැති නිසා සිගරට් බොන්නත් අවශ්‍ය නැති නිසා මගේ ලයිෆ් ස්ටයිල් එක ඉතින් මට ලොකු ඉෆෙක්ට් එකක් <laughs> මොකද ඔෆිස් එකට ගියා ගෙදර ඉඳන් වැඩ කරයි කියලා ලොකු වෙනසක් නැහැ ළමයි කරදර කරන එක තමයි ලයිෆ් ස්ටයිල් එක වැඩිපුර කරදර කරනවා කියන්නේ ළමයි ඇවිල්ලා ඉතින් ළඟ ඉන්නේ කරෙන්නේ තිල්ලත් දැන් ගෙතරින් දන්න වැඩ කරන්නේ මටත් ප්‍රශන් තවල් තිබ්බ ගැන පොඩීම ළමයි පොඩිනම් කොහම දෙක තේරුම් කරන්න කලෙති අපි ගෙදරිද වැඩගන්නවා කියන ළමයිට තේරුම් කරන්නත් පුඩ්ඩක් මාරන <laughs> ලොට ඇටේෂන් නැතු වයිට තේරුම් කරන්න නැත ජුට්ටක් එන්න කොහොම මේක බලන්නකෝ කියලකිවා මර ගන්තන්ට්‍රේෂන් නොක්කෝට අක්ක බාල්දී මේ ඔය work from home කියවම කිය මතක් වෙන තියලා දැන් මගේ wife මයි දැන් අවුරුදු දැන් 8කට වැඩි කාලෙක ඉඳන් ගෙදර ඉඳන් වැඩ කරන්නේ. ඔව්. ඔෆිස් එකට යන්නේ නැහනේ. මේ ඔය අතර දැන් ඔය මේ ලැප්ටොප් ගැන කතා කරා මතකන අපි ඉස්සරින් නම් ඔය ලැප්ටොප් කියලා දැන් උඩ තියන් පාවිච්චි කරන්න එපා කොට්ට උඩ තියන් පාවිච්චි කරන්න එපා කියලා දැන් කොහොමරි මේ අද මගේ වයිෆ් මම ඕක දකින දකිනලාට වයිෆ්ට බයින ඕක දැන් උඩ තියන්න එපා ඕක මේක කරන්න එපා කියලා අද කොහොමරි ලැප් එක රිබූට් වෙන්න ගත්තා ස්ටිල් නැතරින් සැරේට මේ ඊට පස්සේ මං ඕපන් කල්ලා පොඩ්ඩක් මේ මංකර බඩේ මේ ඊටස ෆෑන්වල කුණුද කියල බලන්න මේ තර්මල් පෙස්ටියත් අය දානෝ කියලා ගැලෙව්වා කලෝලා මේ හිසිංක් ටික ගලෝල බැලුවට පස්සේ මේ ඔන්නෙන්නෙම නැතුගිය <laughs> මේ පස්සේ මට හිතන මොකද මේ කර මේ ඔන්බෝඩ් ජීපිය එකක් තියෙන එකක් නන්මීඩිය එන්ඩිඩ කියන්නේ නටෝරියස්නේ අර බෝලිං බෝල් කෙලවෙන එකට ඒ කියන්නේ බෝඩ් එකත් එක තියෙන අර මොකද හීට් වෙනවා කන්ට්‍රැක්ට් වෙන හීට් වෙන කූල් වෙන හීට් වෙන කූල් වෙන වුනහම වෙන්නේ අර BGA චිප්ස් වල වෙන්නේ සර්කිට් බෝඩ් එකයි චිප් එක අතර තියෙන මේ ඊය බෝල බෝල කැඩෙනවා හරි ක්‍රැක් වෙනවා හරි දෙයක් වෙන්නේ මොකද අර මේ ඇත්තට මෙකනිකල් ස්ට්‍රෙස් එකකින් හින්දා අනික මං අර හීට් සිං ගලවනකොට මොන හරි ඒට මේට වෙලා අර තිබ් එකක් හොඳට කැඩෙන්නේ නැති හොඳ වෙලාට අර රීෆ්ලෝ ස්ටේෂන් එකක් ගෙදර තියෙන හින්දා මේ අල්ලලා දැම්මා හල්ල දැම්මට දැන් වැඩ කරා දැන් වයි රෑ වැඩ කරාට පස්සේ තමයි මේ බලන්න වෙන්නේ ඇත්තටම මේ වැඩේ මොක දුනේ කියලා ඔය අතරේ දැන් ඕක බල බල ඉන්න තව දැක්කේ අපේ Wi-Fi අර මේ Adobe Creative Cloud එක පාවිච්චි කරනවා. ඒකට තමයි පුදුම රිසෝස් එකක් පාවිච්චි කරන්නේ මැෂින් එකේ ඒක ඕපන් කරලා තිබෙන තුනක් තියෙනවා. ඒ කියන්නේ කොච්චරේ සර්විස් එක අයින් කරත් මූ යටින් ආයි මේ සර්විස් එක enable කරගන්නවා. ඒ කියන්නේ හෙන්න CPU ප්‍රමාණයක් පාවිච්චි කරනවා මේ on එද්දී අරකට. මා Adobe ඉස්සරිනම් ඔහොමයි අප්පා මං දන්න දා ඉඳන් අර Acrobat එකේ ඉඳන් Adobe Acrobat එකේ ඉඳන් මේ ස්ටාර්ට් වෙනකොට උන් කොහොම හරි එකක් සිරින්ගගෙන ස්ටාර්ට් වෙනවා. අනික දැන් Windows 10 වල හැම තියලා දැන් පෙන්නනවනේ අර Windows 10 වල කාට හරි ඕනනම් මේ startup applications කියලා ගැහුවාම option එකක් එනවා දැනට start වෙන මොන applications ටිකද කියලා tag ගාලා බලා ගන්න. එතකොට ඒකේ පෙන්නනවා මේ CPU වැඩියෙන් පාවිච්චි කරන application මොනවාද ඒ වගේ පෙන්නනවා off කරලා දාන්න පුළුවන්. කාට හරි ඕනනම් ඒක කරලා බලන්න. ගොඩක් වෙලාට වෙන්නේ අපිට අවශ්‍ය නැති application දැන් උදාහරණයක් ගත්තොත් Spotify හැමදෙස්සෙම computer open කරනකොට open වෙන්න අවශ්‍ය නැහැ නේ. අපිට ඕනනම් අපි Spotify open කරගන්නවානේ. අන්න ඒ වගේ අනවශ්‍ය දේවල් ගොඩක් වෙලාට අයින් කරලා දාන්න පුළුවන්. සහ ලැප්ටොප් කොට්ට උඩ දියම් පාච්චි කරන්න අටගත්න අවුරුදු මහිත තුනක් විතරේ ලැප්ටප් එකටත් මෙ තුන තුනට තරකට එමයි එකක් කර එමයි සවමේ ලැප්ටප් එක මැක්බොක් එක වගේ ලුක් තියෙන ඕ ඒක හැබැ හොඳයි දැම් මේ අයිෆයි එකක් මේ වෙනකුණොත් දැම මේ මේ දැන් අවු මට මතකෙට බද වයික බද්ධ එකට පද්දේ මයිතන් දෙකට තුනකට කලින් තම අරන්දුන්න මයිතන් නිසා මේ අවුරුදු 3ක් ඉතින් ලැබ් එකක් ගියා කියන්නේ සාමාන්‍යයෙන් අද කාලේ තියෙන තත්ත්වය අනුව ගොඩක් හොඳයිනේ. හ්ම්. සාමාන්‍ය ලැප්ටොප් එකේ ලයිෆ් ස්පෑන් එක අවුරුද්දක් වගේ නේ සල්ලි දැන්. ඔව් ඉල්ල. ආ අපෙන් කාලෙක තව කාලෙක ඔව් ඉන්නන. කිය. අපෙන් අහලා තිබ්බ නේද මේ කම්පියුටර් ඉංජිනියරිං කම්පියුටර් සයන්ස් වල වෙනස පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔව් ඔව් මම ඒකට තමයි මේ එන්නේ ඉතින් හරි කතා ඒක ඉතින් මම හිතන්නේ ගොඩක් වෙලාවට මේ බලන්න ඕනේ මේ දැන් හිතන ඒ ප්‍රශ්නේ අහන්නේ යුනිවර්සිටි එකක කෝස් යුනිවර්සිටි එකේ සිලෙක්ට් කරගන්න නම් තමන් කරන ස්ට්‍රීම් එක මොකද්ද කියලා ඉතින් ගොඩක් වෙලාවට මම හිතන්නේ සමාන දේවල් තමයි ඔය දෙකේම කරන්නේ ඒ අර තියෙන කෝස් ස්ට්‍රක්චර් ගන්නව තමයි බලන්න ඕනේ තමන්ට අවශ්‍ය දේ මොකද්ද කියලා. මට ඒ කියන්නේ මට හිතන විදිහට නම් කම්පියුටර් සයන්ස් වල ගොඩක් කරන්නේ තියරිටිකල් දේවල් මුලින්දම වගේ කියන්නේ කම්පියුටර් සයන්ස් පැත්ත සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරිං ගත්තොත් එහෙම ගොඩක්ම තියෙන්නේ නෑ ප්‍රැක්ටිකලි කොහොමද නිකන් ප්‍රෝග්‍රෑමින් ප්‍රැක්ටිකල් පැත්ත. සෑම් මෙහම කම්පිට සයින්ස් පැත්තගත්තොත් එය තිල්ල ගොඩක් කලට කරන ප්‍රමයින් ලංවජස් ජවා පයිතන් මේ ඒ වගේ දේවල් තමයි බේසික් ටම් පටන් ගැන ඒකති මහිතන්නේ දැන් සොෆ්ට ඇන්ජරෙන් කෝසක් කන්නන්න තොට හම් ගොඩක් කලාට ටෙස් ජීවන් ඒවා ඉට පස්සේ කම්පිට හාඩ්වයා ආකිටෙක්ට ඩිසයින් ඊට පස්සේ ටෙස්ටිං සොෆ්ට්වෙයාර් ඒ වගේ දේවල් ගොඩක් ඒ කියන්නේ ෆන්ඩමෙන්ට් කම්පියුටර් ඉංජිනේර කෙනෙක් වුණොත් ගොඩක් වෙලාට කෝ ඒ කියන්නේ ෆන්ඩමෙන්ටල්ස් සහ බිල්ඩින් බ්ලොක්ස් ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ හાર્ඩ්වෙයාර් වැඩ කරන්න කොහොමද, ප්‍රොසෙසර් වැඩ කරන්න කොහොමද, මේවා තියෙන්නේ කොහොමද, ඒ වගේ. හැබැයි කම්පියුටර් සයන්ස් කියලා ගියොත් නෑම ඒට ටිකක් උඩින් තමයි එන්නේ. ඒ කියන්නේ ඇප්ලිකේෂන් පැත්ත, ඊට පස්සේ ක්‍රිප්ටෝග්‍රැෆි ඒ වගේ තමයි ගොඩක් වෙලාට ඒ පැත්තෙන් වෙන්නේ. ඉතින් ලේසි වැඩේ ඉතින් අර කෝස්ට් ස්ට්‍රක්චර් එක බලලා මොනවද තියෙන මොඩියුල්ස් කියලා බලලා මොකද ගොඩක් වෙලාට වයි අර දැන් පලවෙන අවරදන දෙන අවරද කරද එක ලෙක් කරගන්න පුලන් තම අනික සමලන මාරුවෙන්න්නත් පුළුවන් මන්දන්න දෙට ගැනකට ඕන්න තමන්ට වෙන සබ්ජෙට් කරන්න පුළුවන්න්නේ දැන් යුනිසිටිගෑමටිය ෆලෙක්සිබිලිටිය තියෙනවානේ තමන්ට අදගෙනන්න පුළුවන්න්න හොඳයි ජොබ් එකක් බලාපොරොත්තිං කරනද ගෙනගන්න කරනාද කියලා ඊට පස්සේ අහනවා සුපවා ඒකෙම තියෙන එක සුපයිස් ලර්නිංගන් අන්සුපයිස් ලර්නිං ගැන කියන්න පුළුවන්න පැහැදිලි කරන්න කියලා මේමයි සුපයිස් uh, කියලා කියන්න ස්පූන් ෆීඩින්ට එකක් තියෙන ස්පූන් ෆීඩින් කියලා කියන්නේ දැන් අපිට මොනහරි ප්‍රශ්නයක් තිබොත් කාගෙන් හරි අහලා එහෙම නැත්නම් මොකක් හරි ස්ට්‍රක්චර් එකකට තමයි අපි ඉගෙන ගන්න. ඉගන්නේ ස්ට්‍රක්චර් එකට ගන්න කියන්නේ කවුරු හරි හදපු ස්ට්‍රක්චර් එකක් තියෙනවා මේ විදිහට ඉස්කෝලේ ගියාම අපිට තියෙන්නේ පොත් ටිකක් තියෙනවා පොත් ටිකේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා සිලබස් එක තියෙනවා සිලබස් එක ෆලෝ කරගෙන යනවා. එතකොට කවුරු හරි ඒක සුපර්වයිස් කරනවා. ඒ කියන්නේ සුපයිස් කරන ගැන අපි කරපු වැඩ හරිද කියලා බලනවා. ඒක මොනවාද වෙන්නේ කියලා බලන නම සෙල් මේ අන්සුපයිස් ලර්නින් වලට ගියාම අපිට කියනවා මේක තමයි ඉගෙන ගන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි තනින් ඉගෙනගෙන ඒක හරිද වැරදිද කියලා අපිම තේරුම් අරගෙන වගේ කරන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාට සුපයිස් ලර්නින් ද අන්සුපයිස් ලර්නින් ද හරියන්නේ කියන එක තීරණය වෙන්නේ පුද්ගලයන්ව නේ. මට නම් සාමාන්‍යයෙන් සුපයිස් ලර්නින් හරියන්නේම නැහැ. මේ ඉස්සරින්නම්. ඒ කියන්නේ ඇටෙන්ෂන් නැති එක සහ අර මගේ ඒ කියන්නේ ඒ මොලේ එක වෙලාවකට අර එක තැනක ගොඩ වෙලාවක් තියෙන්නේ නැති එක. එතකොට මේක මේ මේ මේ මේ ඔව් මේ මෙයා මේ ප්‍රශ්නේ මොකද්ද දන්නේ අදහස් කරේ මොකද මේ supervised learning unsupervised learning machine learning වලත් තියෙනවා. ඔව් ඒ ගැන ඒ ගැන <laughs> කිය අපි අපෙන් ආකෝ ලබන් සතිය අහන්න මොකද්ද කියලා මැෂින් ලර්නින් වල නම් මේ බේසිකලි කිව්වත් එහෙම ඒ කියන්නේ ඒ අයිනේ දැන් කියන්නේ මැෂින් ලර්නින් කියන්නේ නැනේ කවුරුත් කැතයිනේ පස්වර්ඩ් එකක් නෙවෙයිනේ. <laughs> මට මාර හිනා මේ ළඟදි මාකර එකකට ගිහිල්ලා මේ කක්කරි මට මතක නෑ මොකද්ද කියලා ඒ මනස මට කියන මේ වා මෙහෙමයි දැන් මේක කෙරෙන්න ඕන නම් මාකරි AI ගැන බස්වර්ඩ්ස් ටිකක් කියන්න වෙනවා කියලා. <laughs> <laughs> මොනාද කරන්න සුපයිස් ලනින් මැසින් ලානිං වල ගත්තොත්හම සුපයිස් ලනි කියන්නේ මේ අපි අප ඩේට සෙට් එක දෙන ඩේට සෙට් එක දුන්නට පස්සේ ඒ ඩේට සෙට් එක ප්‍රොසෙස් කරලන ඩේටත් අපහු නිරිගෂන් ටෙස්ටිං වගේ කරන්න දාන්සු පොයිස් කියන කෙලින්ම අර අපේ දැන ඩේට සෙට් එකෙන් විතරක්ම මේ එල්ලන් කන්න එක මොකක් දන්න අදහස් කරේ ප්‍රශ්න අන්සුපොයිස් කියලකිවත්නෑම අපි දෙන ඩේට සෙට් එක යා මේ වෙන් කරලා හදා ගන්නවා මෙහෙමයි මෙහෙමයි කියලා. දැන් උදාහරණයක් ගත්තොත් අපිටම අපි 1 2 3 4 කියලා මොන හරි පැටර්න් තුනක් දුන්නා කියලා. ඒ පැටර්න් තුන පැටර්න් එකක් තියෙනවා. මේ පැටර්න් එක අනුව මේවා කරගන්න පුළුවන්, ලේබල් කරගන්න පුළුවන්. ඒ කියන්නේ data ඇනලයිස් කරලා ඒ කියන්නේ එයාට හැන්ඩල් කරගන්න පුළුවන් විදිහට data set එකක් හදලා අපිට දෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ මෙහෙම එකක් ඕනේ කියලා. මේ ඩේටා ටික අපිට ඇනලයිස් කරලා රිසල්ට් එකක් එනවා. ඒ කියන්නේ ඔටෝ ලේබලින් වගේ වෙනවනේ. හැබැයි ඔක ටික ඩීප් වෙන එක මාත් එච්චර දන්න සබ්ජෙක්ට් එකක් නෙමෙයි මේ කියන්නේ. ඔය මේ මැෂින් ලර්නින් ගැන නම් මේ නමුත් යම් කිසි ඒක ගැන නම් ඇහුවේ අපිට ඊට වඩා උත්තරයක් දෙන්න පුළුවන් නේ තිල්ල. අද පැයක් ගියාද අපිට? ඕ තව විනාඩි 4ක් තියෙනවා. ඊළඟට අහනවා අපි මේ ලෝකල් බයින් ගැන. අපිට කියලා තියෙනවා prioritize local buy. එතන මේ ගැන හෙන ආගියුමන්ට් එකකුත් ගියා මේ ලංකාවේ දේශීය දේවල් ගන්න ඕනේ කියලා. මෙහෙමයි අර ඕක බලන්න. ඔව්. මේ මාරු විදිහටම ඒක තියෙනවා. ඒ කියන්නේ දැන් ස්ටේට් වලත් තියෙනවා. ඒ කියන්නේ ස්ටේට් වයිස් දැන් මම ඉන්නේ සවුත් ඕස්ට්‍රේලියාවේ. සෞතෝශ්‍රලයා ප්‍රඩක්ම ගන්න කියන එක මාර විදිහට ෆෝ කියන්නේ හැමෝම කියන දෙයක් ඒක. තමන්ගේ ලෝකල් ඒරියාගේ දේවල් බඩු ගන්න කියන එක එකන මේ දැන් බයිස්සේ කියල එක ප්‍රෝග්‍රෑම් ඇත්තිෙන ඉටවස්සේ දැන් උදාහරණයක් විදිට කාලක දැන් සරල උදාහරණයක්ත්තුත් හැම නත්තල්ලට ගොඩක් කලට ඔෆිස් වලින් මේ තැගි හැම්පරගත් දෙෙනවානේ ටක්ක ඒවයි ගොඩක් කලාට තියෙන සෞතෝස්ටලාල ප්‍රඩක්් විතරමයි ගොඩක් කලාට දැන් මිනිස්සු කඩේට ගියත් සුපර් මාකට් එකට ගියත් බඩු ගන්න ගොඩක් කලාවට ප්‍රයොරිටයිස් කරනවා මේ මේ ඒරියා එකේ හදපු බඩුම ගන්න පුළුවන් තරම්. ඒ විදිහ දෙයක් තියෙනවා. ඊට පස්සේ දැන් මේ කොරෝනා වෛරස් කතන්දර නිසා ගොඩක් කලාවට shops වලට ඉතින් business අඩු වුණානේ. මිනිස්සු බලනවා අඩුම ගානේ ඔන්ලයින් ගිහිල්ලා ඒ දැන් බඩු ගත්තේ නැතත් ඒ කඩෙන් gift card එකක් හරි ගන්න එතකොට මේ මිනිස්සුන්ට මොකක් හරි බිස්නස් එකක් තියනවනේ කියලා එහෙම ටික ලෝකල් බිස්නස් වලට සපෝට් කරන ගතිය සෑහෙන තියෙනවා. ඒක හරි. ඒක ඒක මං හිතන්නේ ලංකාවේ නෑ. මේ ලංකාවේ දැන් ප්‍රශ්නලා දින දින්න දැන් ලංකාවේ මිනිස්සු හොයන්නේ අඩුවට එකක් මිසක් දේශීය දෙයක්ද කියන එක නෙමෙයි. ඒ කියන්නේ <laughs> අඩුවට මාක් කර ඒ ඒක හින්දා තමයි ඇත්තන දැන් මං හිත ඔය ඉස්සරිනම් මං කියන කතාව තමයි ගොඩක් අඩයි. කියන්නේ මේ අපි 60 දශකයේ 70 දශකයේ වගේ එනකොට තිල්න මේ ලංකාවේ ටීවී හැදුවා. මේ ඊට පස්සේ බස් හැදුවා. කාර් එකක් තිබ්බ පාලිෆියට්. කාර් එකක් ඇසෙම්බල් කරා. ඊට පස්සේ ට්‍රාන්ස් රෙසිස් මේ මේ කැපැසිටර්ස් මම දැකලා තියෙන පොඩි කාලේ තියෙන මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා ගහපුවා. ඉලෙක්ට්‍රොනික කොම්පොනන්ට්. ඊට පස්සේ ගොඩාක් මැනුෆැක්චරින් අපේ ලංකාව එතකොට දැන් ඔය සතොස කියන්නේ ඒ වගේ ආපු එකක්. ඒක යන්තම් දැනුත් තාමත් තියෙනවා. ඊට පස්සේ ලංකා ගමනාගමන මණ්ඩලය එතකොට මේ වේරහැර සෙරමික් එකක් තිබා ලංකාවෙන් ඒ කියන්නේ සෙරමික් ඒ කියන්නේ කිරිමැටි ඊට සෙරමික් ප්‍රොඩක්ට්ස් එක්ස්පෝට් කරන්න. ඊට පස්සේ දැන් ওই වැල්ලවතේ දැනටත් බහින්නකොට අහන්න රෙදිකා මේක ගාවද බහින්නේ කියලා. ඉස්සර දැන් ওই රෙදිමෝල ගාවද බහින්නේ කියලා. ඉස්සර උතන දැන් මොකද්ද මේ අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකක් තියෙන. ඒ වගේ ලංකාවේ ෆැබ්‍රික් හැදුවා. ඊට අමතරව තිල්න මේ මට මතකයි මම මුල්ලේ තිබ්බනේ ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රොනික. ඔව්. යෝ මට මතකයි මම පොඩි කාලේ අපේ එහා වත්තේ මේ ඇත්තටම අර මේ මොකක්ද ඒකට කියන්නේ රෙදි මැෂින් අර ලූම් මේ රෙදි ලූම් කරන ෆැක්ටරි එකක් තිබිටි. ඒ වගේ මෙහෙමයි ඔය මේ ක්ලෝස්ඩ් ඉකොනොමි කියන ඒවායේ ඒ කියන්නේ ඉස්සර තිබ්බ එක ගොඩක් එක්ස්ට්‍රීම්ම ගිහිල්ලානේ. ඒ කියන්නේ කියන්නේ එක්ස්ට්‍රීම් ලෙවල් එකට ගිහිල්ලා කරපු ඉඳලා සිරිමාව කාලේ ඕක මිනිසුන්ට එපා වුණේ. කියන්නේ කන්න බොන්න නැති ලෙවල් එකට කරා. නමුත් අර කන්ට්‍රෝල්ඩ් ඉකොනොමි කියන්නේ දැන් චයිනා, ඉන්දියාවල හැම කන්ට්‍රෝල්ඩ් ඉකොනොමි එකක් තියෙන දැන්. දැන් ওই පොඩ්ඩක් රිලීස් කරාට දැන් ඉන්දියාවල හැම ඉස්සර ඉන්දියාවේ ගිහිල්ලා මේ බිස්නස් එකක් කාටවත් ඕපන් කරන්න බෑ. ලෝකල් පාටන කෙන නතු ලෝකල් පාටන කෙනෙ කින්න දැවදාහරගත්ත හිරෝ හොන්ඩා තියෙන්නේ මේ හොන්ඩා කම්පැනි හදාපු හින්දා දැන් හීරෝ විතරනේ හොන්ඩත් නැහැ හරි ඊට පස්සේ මරුටි සුසුකි ඉරලා සුසුකි කැල්ල හැරලා දැන් මරුටි වෙලා තින්නේ නිසා ඒ වගේ අර ඉන්දියාවේ උනේ අර නොලෙජ් ට්‍රාන්ස්ෆර් එක හරියට කරගත්තා මොකද ලෝකල් අපිට සමහරවිට දින්න ප්‍රොඩක්ට් එකක් හදන්න බෑ අපිට ඒක ගැන නොලෙජ් එකක් නැත්තම් රයිට් ඒ නොලෙජ් ට්‍රාන්ස්ෆර් එකකුත් ඒ ප්‍රොඩක්ෂන් කොහොමද මෙයා කරන්නේ ඉතින් ඒක නිසා අර වගේ බිස්නසස් එන්න ඕනේ ඊට අමතරව දැන් මම ඉකොනොමිස්ට් කෙනෙක් නෙමෙයි නමුත් මම <laughs> ඒක නිසා කලින්ම කියලෙන්නේ අපි ඉකොනොමිස්ලා නෙමෙයි. හැබැයි මම දකින්නේ මෙච්චර කයිය ගහන ඉකොනොමිස්ලා මෙච්චර කල් ඉඳලා තාම අපිට හොදක් වෙලා නැහෙනේ. එන්න එන්න දැන් පිරිහීමක් වෙලා නේද? ඔක හොඳටම තේරෙනවා දැන් මේ වගේ ඉෆෙක්ට් එකක් වුණාම දැන් කොරෝනාගේ ලොක්ඩවුන් එකක් වුණාම අපි කොච්චර self sufficient නැද්ද කියලා. ඒ කියන්නේ අඩු ගානේ එළ දැන් ඉස්සර මට මතකයි මම ඉස්කෝලේ යන කාලේ අර මහ බැංකු වාර්තාව තියෙන දෙල්ල මා බැංකු අර්ධම ඒ ලෙවල් කරන කාලේ ගත්තාම රට ලංකාව කෘෂිකාර්මික රට. රයිට්? මොකද වැඩිපුර එක්ස්පෝර්ට් කෘෂිකාර්මික දේවල්. ඉතින් අපි කෘෂිකාර්මික රටක් නෑ ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෑ. මොකද <laughs> කෘෂිකාර්මහන්තේ දැන් නගා සිටවනවා කියලා දෙයක් නෑනේ. අල දැන් ප්ලෑනින් නැතිල. එකක් තමයි ප්ලෑනින් නැති. ඒක මම දකින්නේ දැන් අද අල අස්වැන්න එනවා නම් පිටරන්නොත් අලගෙනවා. හරිද? <laughs> අනිත් එක තමයි අපේ තින්නේ හැම දෙයක්ම just in time. Just in time කියලා කියන්නේ අපේ ස්ටෝරේජ් නෑ තිලින. ඒ කියන්නේ දැන් හාල් ස්ටෝ කරලා තියලා දැන් ඒක රස් වෙන කාලයට ස්ටෝ කරලා තියලා අනිත් වෙලාවට හරියට ඩිස්ට්‍රිබියුට් වෙන මෙකනිසම්ස් හරියට නෑ නෑ කියලා නෙමෙයි කියන්නේ හරියට නෑ. එලවලු හරියට මේවා වෙලා ඩිස්ට්‍රිබියුට් වෙන්න ස්ටෝ කරලා තියාගන්න හරියට නෑ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට අනික දැන් තිල්ල මේ දවස්වල වෙච්ච ප්‍රශ්නයක් තමයි අර ගොවියට අස්වැන්නේ විකුණ ගන්න බැරි ලෙවල් එකක්. ඒක රුපියල් 8ට 9ටත් විකුණන්න බෑ. ඇයි ඒක වෙලා තියෙන්නේ මොනොපොලි එකක් තියෙනවා. අර මේ කොළඹට බඩු ගේන මිනිස්සු අර මිනිස්සුන් මේවා කරන්න. ඒ කියන්නේ කොහොම හරි පහත තත්තර දාලා අඩුවට බඩු ටික ගන්න. නමුත් කොළඹට ආවා කියලා අපිට ඒක අඩුවට හම්බ වෙන්නේ නැහැ. අර ඒ වගේ අර හරි කන්ට්‍රෝල් එකක් නැති එකත් ප්‍රශ්නයක් කියන්නේ. ඉතින් ඒකමතර දැන් දැන් තිල්න කිව්වාගේ අපි කවුරුත් ගිහලා කඩේ කවදාවත් බලන්නේ නැ අපේ දෙයක් ගන්න ඕනේ කියලා. දැන් උදාහරණ ගත්තොත් දැන් සමහරලාට මම දැන් මම මාත් එක මිනිස්සු ආගියු කරලා තිනවා ටකස් එක බඩු ගන්න ගම eBay එකට අඩුවට තියෙනවානේ. අර මිනිස්සුන්ට තේරෙන්නේ නැති ප්‍රශ්නේ තමයි eBay එකේ අඩුවට තියෙන එක. හරි. නමුත් ඒක ලංකාවට ඇවිල්ලා ඒක ටැක්ස් ගියලා මිනිහෙක් හරියට විකුණන්න ගියාම නිකන් ඒ චැරිටි ඕගනයිසේෂන්ස් නෙමෙයිනේ. දේවල් ඒක ඒ වුණාට දැන් මම නම් සමහරලාට දැන් උදාහරණ ගත්තා මේ දවස්වල තිල්න දැන් ගොඩක් වෙලාට ඔය තිල්න කිව්වාගේ මමත් කරන්නේ මම ගොඩක් බඩු ගන්නට කීල්ස් එකට කියලා බඩු ගන්න හැතිල්න. දැන් මම දන්න අය දාපු ඔන්ලයින් සයිට් එකෙන් දැන් මේ මම දන්න කෙනෙක් ඉන්න එයා ඇත්තටම ඔඩියෝ ඉන්ස්ටලේෂන් කරේ මිනිහා දැන් එළවලු මේ අරම විකුණන පොඩි සයිට් එකක් දාගෙන ඉන්නවා ඉතින් මං එයාගෙන් ගන්නවා ඉතින් අර ඉගෙන අපි අපි ඉකොනොමි එකට සපෝට් කරගන්න එපයි. ඒ කියන්නේ අපිට අපි සපෝට් කරගත්තේ නැත්නම් අර මොකද සල්ලි කියන එක සර්කල් එකක්නේ. සල්ලි සර්කල් එක යන්න නම් අපි අපිට සපෝට් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්න කෙනෙක්ට බිස්නස් එකක් දෙන්න ඕන. අපි දන්න කෙනෙක් එක්ක ඒක ගන්න ඕන. මොන හරි ළඟ පාත දෙයක් දැන් අර පුරුදු වෙලා ඉන්නේ බලන්න දැන් යාළුවෙක් කඩයක් දැම්මත් එහෙම පරගෙන් ඩිස්කවුන්ට් එකක් ගන්න නිසා ඕකට බඩුවක් ගන්න නෙමේ ගන්න නෙමේනේ බලන්නේ අර ඒ වගේ අර අපේ නැහැ ඒ වගේ හැදියාව කියන එක ඇතරම අර කොමන් සෙන්ස් දැන් උදාහරණයක් ගත්තොත් යාළුවෙක් ඉන්නකොට උට කියලා වැඩක් නිකන් කරගන්න හදනවා මිස ඌගේ කාලේ වටිනවද කියලා කවුරුත් හිතන්නේ නැහනේ අපිට උනත් ඕන තරම් තිල්න එහෙම දැන් මේ මේක කල්ලා දීපංගෝ කියලා කියනවා මිසක් මේ දැන් නමුත් දැන් ඕමම් වෙලා තිල්ල වෙන කාට හරි කියලා හතර ගුණයක් ගෙවලා කරගන්නවා. අර අන්න ඒකයි දැන් ඒ කියන්නේ තමන්ගේ එහෙම නැත්නම් තමන්ගේ විදිහට දෙන්න අර හිතේ චකිතයක් වෙන මූට හරියයි මූට මේවා වෙයි කියලා බිස්නස් එක දෙන්නේ නැහැ. ඒ වගේ දේවලුත් තියෙනනේ. දැන් දැන් ඕවගේ අනිත් පැත්තක් තියෙනවා. දැන් හන්දිය කඩේ එක මේ මුදලාලගෙන් බඩු ගන්න ගියාම හරියට අපි අපි මේ මොකක් හරි වැඩක් කරගන්න ගියා වගේ තමයි සැලකිල්ල තියෙන්නේ. ඒ කියන්නේ. එහෙමත් ප්‍රශ්න තියෙනවා දැන් පොඩි කඩේකට ගිහලා මිනිස්සු ගොඩක් වෙලාට බඩු ගන්න නැත්තේ ඔය ඉෂුව එක හින්දානේ. හ්ම්. නේ ඒගැන සමහල්ලාට මට මතකම පොඩි කාලනත් කඩේකරක හම බඩුවක් කිල්ලලා ඌට ඔන්ලාට ඇම්බරිලා කැරකිලා හෙමන දෙන්න එකනිසාර දෙපැත්තක් කර සවිස් සහ මේ කස්ටම සවිස් කියන එකත් ලොකෝට ඉම්පරුවෙන්න්න ඕනේ ඉතින් ඕ ගැන ගොවියෝ ගැනගත්තත් එහම කාලින් ඉතින් දේශපාලඥයන්ට වාහන දෙක තුන ගන්න පර්මිට් දෙන්නට වඩා ඒ මනුස්සයට ටටරයක් ගන්න පර්මිට් එකක් දෙන්න පුළුවන් නම් ඉතින් ඒකෙන් සෑහෙන දෙන්නේ නැහැ දෙන්නේ නැහැ එහෙම දෙන්නේ නැහැ ඒකනේ ප්‍රශ්නලා තියෙන්නේ දැන් මේ ඕක වෙලා තියෙන දෙල්ල මොකක් හරි මෙහෙමයි මම දකින්නේ කවුරු කොහම ගුවත් ෆුල් ඕපන් ඉකොනොමි එක ඕන එකේ කෝණ එකක් කරපන් කියලා හිටියොත් අපිට සාර්ථකත්වයක් කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. මොකද දැන් ඒක කරන්න අමාරුයි කියලා මට තේරෙනවා. ඒනට මොකක් හරි හරි වෙල් ගවන් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ රටක් විදිහට රටේ තියෙන බිස්නස් එකක් දැන් ලංකාවේ කියලා තිල්න හිතන්නෝ තිල්න කාර් හදන්න මේ හැදුවා කියලා. මේ රටේ ගිහිල්ලා දැන් ඕක මේ මයික්‍රෝ එකටත් එච්ච එකක් මයික්‍රෝ කාර් හදන්නේ කාර් එක රටේ රෙජිස්ටර් කරන්න බෑ ලංකාවේ හැදුවා කියලා. හ්ම්. ඒ වගේ ප්‍රශ්න තියෙනනේ කියන්නේ මේ කියන්නේ මින් ඒ වගේ නීති පැත් නීතිමය පැත්තෙන් ආණ්ඩුවෙන් එයාට උදව් කරලා වෙනස් කරලා හරි ඒ ටික කරන්න ඕනේ දෙන්න. ඕ දැන් උදාහරණයක් ගත්තොත් එමේ හිතලා බලන්නකෝ අපි සරල දෙයක් හිතමු අපේ දමු පොඩි මොකක් හරි එකක් හදන්න හැදුවගේ ලංකාවේ ලොකු හද මං කියන්නේ මේ කාර් හදමංග 3 wheeler එක හිතන්නකෝ තිරිලා. හ්ම් 3 wheeler කොච්චර ලංකාවේ විකින්නවද කියලා හිතන්නකෝ. ඔය ත්‍රීවීලර් එක ලංකාවේ හදන්න බැරි කිසිම හේතුවක් නැහනේ. අපි හිතමු එන්ජින් එක හදන්න බෑ හරි ප්‍රශ්නයක් නෑ. අපි එන්ජින් එක ගේමු. ගෙනල්ලා ওই පැනල් ටික ලංකාවේ බීට් කරලා තලලා හදන්න බැරි ප්‍රශ්නයක් නෑනේ. හරි හරියට බැලුවොත් එහෙම ඉතින් ඕක රජය මැදිහත් වෙලා හරි මොකක් හරි ක්‍රමයකට ඔය ෆැක්ටරියක් හදන්න පුළුවන් නම් හිතලා බලන්න අද දැන් අඩුම ගානේ මනුස්සයට සාධාරණ මිල්ලකට ඩොමේන් එකක් ගන්න විදියක් හදන්නේ. ඔව් ඒකනේ. <laughs> සිරාට ඩොමේන් එකක් අර වෙලා තියෙන්නේ මෙහෙමයි තියෙන්නේ දැන් අර ටෙක්නොලජි පැත්තෙන් ලංකාව කොහොමත් හරියට ඉස්සරහට යන එක හරි අමාරුයි මිනිස්සු මොකද හරි අකමැති ටෙක්නොලොජි ඉස්සරහට යනකොට ඊළඟ එක තමයි හැමතිස්සෙම මේවා ගවන් කරන්නේ අර ලොකු පරිමාණයේ ව්‍යාපාරිකයෝ ඒගොල්ල හැමතිස්සෙම ට්‍රයි කරන්නේ පොඩි මිනි බිස්නස් කඩන්න රයි දැන් උදාහරලට බිස්නස තියාගෙන තමන්තට ඕ මීට ටිකක අවුරුදු මට මතක තිල්න්න අවුරුදු හයකට හතකට කලින් තිල්න්නට මතකට අපි දෙන්න ගිහිල්ලා මට 32න් චෙල්ලි එල්සිඩ ටව e, එකගෙන අබාන්සක එක් ලක්ෂ හැත්ත පන්දහක්නේ <laughs> එක් ලක්ෂ හැත්ත පන්දා අදදිල ගෙනා හැබැයි ඊට පස්සේ wow ඔය anything.lk ඔය ටකාස් ඊට පස්සේ පොඩි පොඩි e-commerce sites ආවට පස්සේ TV වල price අඩු වෙච්ච හැටි තිලින දැක්කද? රුපියල් ලක්ෂයට තිබ්බ TV එක 50000ට අඩු වුණා. ඇයි ඒ? අර කම්පැනි වලින් අරවැ මාජින් තියන් හිට 100ට 100 ගානේ. ඊට පස්සේ කවුරර එක්කෙනෙක් ගෙනාවොත් එහෙම ටීවී එකක් පිටින් අපි හිතමු කම්පැනි හරහා ගේන්න නැතුව පිටින් ගෙනාව දැන් තිල්න ගිහිල්ලා සිංගප්පූරෙන් ටීවී 100ක් ගෙනාවා කියමු. මේ ටීවී 100ක් ගෙනාවොත් එහෙම මේ තිල්නට මේ ඒක ෆේක් ටීවී එකක් නෙමෙයිනේ. ඒ කියන්නේ ඒකත් Samsung හරි මොකක් හරි කම්පැනිෙන් හදපු එකක්නේ. නමුත් අර වගේ බිස්නස් පටන් ගන්නවා අර වගේ පොඩියට කවුරුරි කරන මිනිස්සයාගේ මේක මේවා කරන්න ආ මේක ෆේක් එකක් ගන්න එපා. අවුල්. අන්න ඒ වගේ අර වෙලා තියෙන්නේ මිනිස්සුන් මම මේක මේක සරල උදාහරණයක් කිව්වේ නමුත් ඌවගේ අර වෙලා තියෙන්නේ මේ කාලින්ග ඇහෙන්නේ මචං ඕ නෑ නෑ මට කෝල් එකක් ආවා මේ ඌවගේ ඇහෙනව නේද ඇහෙනවා ඉතින් ඔයගේ අර මම නම් දකින්නේ අපේ දැන් ඒ ඒ එච්චර අවුරුදු ගානක තිබ්බා මේ වෙනකොට ස්ටැක් දක්වා නැති වුණා කියලා. මොකද අන්තිම කාලේ මට මතක තිබ්බේ බේරහාර තිබ්බ ওই ලටෙක් එක බස් හදන්න. ඒක වැහුවා. ඊට පස්සේ සෙරමික් එක මම දන්න අපේ මං ඉස්සර බේරහාරින් හින්දා ඒක ළඟ තිබ්බින්ද ඒක වැහුවා. රෙදි කාර්මාල වැහුවා. ලංකාවේ ලංකාවේ කියන බිස්නස් වැහිලා ගිය එක තමයි උනේ. ඒවා පවත්වාගෙන යන්න සහ ඒවා ඉදිරියට කරගෙන යන්න කවුරුත් උත්සාහයක් දුන්නේ නැහැ. ඒවා වහලම දැන් මර ප්‍රයිවටයිසේෂන් කියලා කරගෙන කරගෙන කරගෙන ගිහිල්ලා කරේ බිස්නස් ඔක්කොම වහලා දාපු එක. ආණ්ඩුවට තිබ්බ හැම එකම ආණ්ඩුවටනේ තියලා තිබ්බේ. ඔය ආණ්ඩුවට තියෙනවා ප්‍රයිවටයිස් කරනවා කරනවා කියලා ඔක්කොම කළා කරේ හැම එකම වැහුවා. ඉතින් ඒක සහ කරප්ෂන් ওই ප්‍රශ්නත් එක්ක මෙහෙමයි. මිනිස්සුන්ට පුළුවන් තම තමන්ට දව කරගෙන තම තමන්ගේ ලෝකල් බිස්නස් වලින් බඩු ගන්න. නමුත් ඒක වෙන්නේ නැහනේ අද කාලේ අඩුවට එකක් හොයනවා මිස සහ අනිත් පැත්තෙන් ওই ලෝකල් බඩු හදන අය අර ක්වොලිටි එකට බඩුවක් හදන්නෙත් නැහැ. ඒකට දෙපැත්තක් තියෙනවා. එකක් තමයි මිනිස්සු හැමතිස්සෙම උත්සාහ කරන ගියක් හරි වැඩිපුර හොයාගන්න. අනිත් පැත්තෙන් ප්‍රශ්නලා තියෙන තිල්න හරියට එකක් හදලා පොඩි වැඩිපුර ගානකට වික්කොත් මිනිස්සු ගන්නෙ නෑ මොකද චීනෙන් හරි කොහෙන් හරි ගෙන ඊට වඩා අඩුවට එකක්. ඔව්. එතකොට අර එහෙම <laughs> මේකකුත් තියෙනවා නේද? ඒක නිසා එකක් තමයි අපි බිල්ඩ් කරන්න ඕනේ ලෝක ප්‍රයිඩ් එකක් කියලා. මම කියන්නේ දැන් දැන් මිනිස්සු ගහ ගන්න ඩයලොග් එක. ඒක අර ගොඩක්ම ඒක තමයි ඒක අර ගොඩක්ම මේ මේ තමන්ගේ අර මිනිස්සු හිතන පැත්ත වෙනස් කරලත් ඒක හදාගන්න බැරි නෑ නේද? බැරි නෑ ඒක නෑ ඒක වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් මිනිස්සු මරා ගන්න ඌබ එකයි පික්මී මේකයි මේ පික්මී ලෝකල් ඌබ එක පිට කියලා. මෙහෙමයි දැන් ඒකෙන් අර ඒ වුණාට ඒකෙන් වැඩිපුර හම්බ කරන්නේ මේ ඌබර් එකෙන් නෙමෙයි ලංකාවේ මිනිස්සේ. ඒකනේ ඒකේ වැඩ කරන්න තේම නැත්තම් ඩයලොග් එකක් ගත්තොත් එහෙම ඩයලොග් එකේ මේ බහුතරයක් වැඩ කරන්නේ ලංකාවේ මිනිස්සුනේ. ඒ මිනිස්සුන්ට ජොබ් හැදිලා තිනා ඒකෙන් අතුරු කොච්චර දේවල් හැදිලා තිනා කියලා බලන්නකෝ. ඩයලොග් හින්දා කාඩ් විකුණන මිනිස්සු ඉන්න. ඊට පස්සේ රවුටර් හයි කරන්න යන උන් ඉන්න. ඊට පස්සේ ඩයලොග් ටීවී හයි කරන ඉන්න. ඉතින් ඒක නිසා අර මිනිස්සුන්ට තේරුම් ගන්න සමාගමක් ලංකාවේ පිහිටලා තියෙනවා නම් ඒක ගැටලුවක් නෑ. ඕක ඕකට නෙමෙයි රණ්ඩු කරන්න ඕනේ. ලංකාවෙන් පිටින් මොන හරි දෙයක් ගන්න ඕනේ. දැන් උදාහරණ ගත්තොත් අපි හිතමු අපි ලංකාවේ කවුරුර ඉන්නවා අපි හිතමු මේ මොකක් හරි සර්විස් එකක් විකුණන. රයිට්? එයාගෙන් ගන්න නැතෝ කියලා අපි පිටරටින් ඒ සර්විස් එක ගන්න නම් අන්න වැරදි. අර ලංකාවේ ඉන්න සමාගම ලංකාවේ සමාගමක්ද පිටරට එක්ක එකතු වෙලා කරන සමාගමක්ද කියන ප්‍රශ්නයක් නෑ. මොකද අපි ලංකාවේ සමාගමට සහාය දක්වොත් තිල්න ඒක කොහොමද අර මොකද ඒකට කියන්නේ අර ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් ඉෆෙක්ට්ස් ගොඩක් තියෙනවා. මොකද ඒ කම්පැනි නිසා යපන දැන් උදාහරණ ගත්තොත් HSBC මේ කෝල් සෙන්ටර් එකේ හිටමුකෝ මේ බැක් ඔෆිස් එක ජොබ් කීයක් තිබ්බද? ඒ ජොබ් හින්දා හවසට වෑන් දුවන්න කොච්චර කට්ටියක් හිටියද? ඔහොගේ අර ගොඩාක් ඉන්ඩස්ටිවල්ට ඒවලා ඒවට සප්ලයි දෙන්න මිනිසු කෑම සප්ලයි කරන්න මිනිසු ඊට ස්ටේෂනරි සප්ලයි කරන මිනිස්සු ඔහගේ සර්විස් ක්ලීනිං සර්විස් ගොඩක් ඒවට සපෝට් වෙනවනේ ඒක නිසා කම්පැනි පිටරටද ලෝකල්ද කියන එක නෙමෙයි අත්තන බලන්න ඕනේ දේශීය දෙයක්ද කියලා කියන්නේ එක පාට දැන් මම දකින්නේ ලංකාවේ කම්පැනි එකකින් අපි හිතමු අපි eBay එකෙන් බඩු ගන්න මම eBay එකෙන් ගන්න මේ දැන් ගන්නකොට මොන හරි බඩුවක් ලංකාවේ කවුරු හරි කරනවා නම් මං ලංකාවේ කෙනාගෙන් ගන්නවා eBay එකෙන් කෙලින්ම ගන්න නැතුව. හරියට දේ ගත්තොත් එහෙම කොහොමත් එළියට සල්ලි යනවා. ඒ කියන්නේ කොහොමත් අර බඩුව ලංකාවට ගේන්නේ බෑ. හැබැයි ඕකේ වෙනසකට තියෙන්නේ තිල්ල අපි හිතමු අපි රුපියල් 50ක් දීලා ගන්නවා නම් අර තොග වශයෙන් ලංකාවට චීනෙන් ගේන එක නා ඕකට රුපියල් 25යි ගෙවන්නේ. සමහරවිට අපි ලංකාවේ කෙනා රුපියල් 75ක් ගෙවනවා වෙන්න පුළුවන් ඕක ගන්න. නමුත් ඒකේ හරි ඉෆෙක්ට් එක ගත්තොත් එimhe ලංකාවේ මම තනියෙන් ගත්තොත් 50ක් එළියට ගිය එක අර මිනිස්සයන් ගත්තොත් ලංකාවේ සල්ලි රුපියල් 25 එළියට ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි ඉන්ඩිරෙක්ට්ලි සපෝට් කරලා තිනවා ලෝකල් ඉකොනොමි එකට. ඒ කියන්නේ අර මිනිස්සුන්ට සපෝට් දැන් අපි තුම අපි පොඩි දැන් කඩ පොඩි කඩේ පොඩි කඩයක් කියන හතර පහ දෙනෙක් ඉන්න කඩේකින් ওই බඩුව ගත්තනම් හතර පහ දෙනෙක්ගේ පඩිය වෙනින් අපි ඒක දායක වෙලා තියෙනවා. හැබැයි අපි ගිහිල්ලා eBay එකෙන් හරි කොහෙන් හරි දෙයක් ගෙනාවොත් එහෙම මේක කාටවත් ඇති වැඩක් නැහැ. රටෙන් සල්ලි ටික එළියට ගියේක විතරයි. අන්න ඒ වගේ දේවල් තමයි මිනිස්සු උත්සාහ කරන්න ඕනේ දිනු කරන්න. ඒ කියන්නේ රටින් පිටට යන සල්ලි ප්‍රමාණය අවම කරන එක. ඒ කියන්නේ අනිත් පැත්තෙන් කරන රටට පිට රටින් සල්ලි ගෙන්න ගන්න උත්සාහ කරන. ඒ කියන්නේ ගෙයක් විදියට හිතන්න ඉකොනොමි එක. අපි අපි අපි ගේ එකක් ඇතුලේ ඉන්නවා නම් අම්මයි තාත්තයි ජොබ් එකක් කරනවා නම් ඒ තමයි රටක් විදියෙන් එන ආදායම. ඊට මමතර අපි වියදම් කරන නම් ඊට වඩා ඒක අපේ වියදම. ඒතකොට හැමතිස්සම බලන්න ඕනේ ආදායමට වඩා අපේ වියදම කන්ට්‍රෝල් කරගන්න එක. සමහරවිට මම අම්මට රුපියල් 10000ක් දුන්නා කියලා රටට හානියක් නැහැ. මොකද එක <laughs> ඇතුළේනේ සල්ලි ටික දෙන හැබැයි මම 10000ක් ගිහලා අල්ලපු ගෙදර එක්කෙනාට දුන්නා නම් ඒකේ හානියක් තියෙනවා පවුලේ සල්ලි තමයි පිටරට ගියේ දැන් ඔය උදාහරණගත සමහර ලොකු කම්පැනි වල තියෙන ඒක නේ කම්පැනි කම්පැනි ඇතුලේ බිස්නස් දාන්නේ දැන් උදාහරණගතව සමහර කම්පැනි ඇතුලේ ඒගොල්ලන්ගේම ක්ලීනින් සර්විස් එකක් තියෙනවා ඒගොල්ලන්ගේම මේකක් තියෙනවා ඒගොල්ලන්ගේ මේකක් තියෙන වෙන වෙනම හදලා තියෙන්නේ එතකොට අර self sufficient වෙන නිසා ඒ කියන්නේ මුදල් ඇතුලේ තියාගන්න ඕනේ ඉඳ ඉතින් ඕවා මේ අපිට වඩා ඉකොනොමික්ස්ලා දන්නවා ඇතිනේ ඒ වුණාට අර මිනිස්සුන්ගේ මෙන්ටැලිටිය හැදෙන්නේ නැතුව කොච්චර කරත් ලෝකල් බයින් කියනක සිම් කඩන්නයි ඕගේ නිකන් අර සිංගිති වැඩ කරන්න නැතුව හිතලා බලන්න අහල පහල කාටට උදව්වක් කරන්න පුළුවන්. අහල පහල බිස්නස්යක් තියෙන මිනිහට ඒකට උදව්වක් කරන්න පුළුවන්. අන් බඩුවක් ගන්න පුළුවන් මේ මනුස්සයාගෙන්. මේ ආපිකෝ එක මේ මොකක් හරි ආපිකෝ එක ප්‍රීම පාංගෙඩියක් ගන්න නැතුව ලෝකල් බේකරියගේ මනුස්සයාගෙන් පාංගෙඩියක් ගන්න පුළුවන්ද ඒ වගේ දේවල් තමයි බලන එක තමන් ඉන්න පැත්තේ දැන් ඔස්ට්‍රේලියාව ඔය කරන්නේ ඉතින් ඔස්ට්‍රේලියාව ඔය ටික කරන අපේ මිනිස්සු ගිහිල්ලා ලංකාව කරන්න බැරියයි. ලංකාවේ ලෝකල් තමන්ගේ ඒරියාගේ මිනිස්සුන්ට හෙල්ප් කරන්න බැරියයි. ඒවාද? ඒක කරා නම් හරි. මම හිතන පැය පැන්න තිල්න. පැය විනාඩි 15යි. එහෙනම් <laughs> හැමෝටම සුබ සතියක්, සුබ රාත්‍රියක්. ප්‍රශ්න තියෙනවා නම් අපේ ට්විට් එක බලලා ට්විට් එකට දාන්න පුළුවන්. එහෙම නැත්නම් එපිසෝඩ් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න පුළුවන් ඊළඟ එපිසෝඩ් එක අහන්න. එහෙම නැත්තම් Facebook එකේ මම post එකක් දැම්මත් ඒක ඇටර comment එකක් ඉදිරියට දාන්න. එතකොට ඒකත් බලන්න පුළුවන්. ඔක්කොම වඩා වටින්නේ මෙච්චර අහන් හිටියනම් මේක share කරලා යන්න. <laughs> එහෙනම් අපි ලබසදී හම්බෙමු නේද? සුබ සතියේ